අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙමු කාන්තිනෝණගේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ සතියෙන් සිටීමේදී පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. ඊට සමගාමීව සියුම් දැනීම උදරයේ හා කලවාවල මෙනෙහි කළෙමි. එම සියුම් දැනීම උදර අභ්‍යන්තරයේ ඊතා වේගයෙන් නැතිව නැතිව ඇතිව නැතිව යන අයුරු නිරීක්ෂණය කළෙමි. එය ක්‍රීඩාවක් දැස බලා සිටින්නාක් මෙන් විය. මෙය පැය භාගයක් පමණ විය. ඒ අතරතුර සිතුවිලි කිහිපයක් ආවත් ඒ දෙස බැලීමෙන් එය අතුරුදහන් විය. සියුම් දැනීම සමග උදරයේ චලනයන් නොදැනී යන විට ඇතැම් අවස්ථාවල නාසය බර ගතියක් වෙයි. ඒ දෙස බැලූ විට ආශ්වාස ප්‍රශ්වාස දැනේ. එය නාසයේ ඉහළ බිත්තියේ ස්පර්ශ වේ. ආශ්වාස ප්‍රශ්වාස උදරයේ චලනය නොදැනී යන විට කන් දෙකෙන් යම් රසණයක් පිටව යයි. සෑම විටම නොවේ. කයත් මනසත් සැහැල්ලුයි. සැහැල්ලු අරමුණේ අරමුණේ බොහෝ වේලාවක් සිටිමි. කෙලෙස් යටපත් වූ මොහතක සිතක ස්වરૂපය කොපමණ සහනශීලීද යන්න සිතින. ඒ සමගම බාහිර පුද්ගලයන්ගේ සිතක් කයත් මෙසේ මෙයයි මං මොහතකට සිතින. සියලු දෙනා කෙරෙහි මොහතකට මෙත් මෙත් සිතක් ඇතිවිය. පැයේ අවසානයේ සිතුවිලි ටිකක් මතුවිය. සැහැල්ලු භවයේදී සැහැල්ලු බව මෙනෙහි කළ යුතුයද? වෙනත් ධර්ම අරමුණකට සිත යොමු කළ යුතුයද? සැහැල්ලු බව භුක්ති විඳින භුක්ති විඳිය යුතුයද යන්න මට කුඩා ගැටලුවක්ද විය. මා කෙරෙහි කරුණාවෙන් පහදා දෙනු මැනවි. සක්මන පෙරට වඩා බොහෝ හොඳයි. નિરાයාසයෙන් වන අවස්ථා වැඩි. එවිට සිත පිට නොයයි. ආහාර ගැනීමේදීද ඇතැම් විට નિરાයාසයෙන් සිදුවන අවස්ථා දුටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවිතය සැලසේවායි පතමි. මේක ප්‍රශ්නේ අහලා තියෙන තැන ගැන පොඩ්ඩක් අවධානය යොමු කරොත් ඒ විවේක වේක නේනකොට හිතම කියනවා හා කොච්චර ලස්සනද මේ කෙලස් නැති හිත කියලා. හිතටම තමයි කෙලස් කියන්නේ. එයාම මේ ඇතිවෙච්ච විවේකයේ ආය තර්කයට දාගන්න හදනවා. කෙලස් නැති හිතක් කොච්චර වෙන්න ඇද්ද? කෙලස් තියෙන හිත කොච්චර සෞත්වයක්ද කියලා මේ මේ හිතන හිතම තමයි කෙලෙස් වෙන්නේ. ඉතින් යාට කියනවා වැත්ත කරලා නිකන් ඉන්න. ඔය ගොඩ පෙරක දොරුකම් ඕනේ මම මේ යන වැඩේ කරනවා. මේ මේ හිත ඇවිල්ලා මේ කෙලස් නැති වෙච්චා මේ කොහොමද අනික් උදී ජනතාව කොච්චර කෙලස් වලින් ඇද්ද කියන මේ සේරම බයිලා අර අරමුණෙන් හිත කඩන්න කරන සෙල්ලම්. ඉතින් අපි ඒක දිගේ යනවා. මේක කොහොම හරි සුද්ධ කරලා දැනගන්න ඕන කියලා භාවනාවත් පැත්තක තියලා මේ කෙලෙස් ලනු හිත දෙන මේවා දිගේ ගියාට පස්සේ ඉතින් අපි දර්ශන විද්‍යාව ගැන කතා කරයි බුද්ධ ධර්ම ගැන කතා කරයි ලෝකේ සාමය ගැන කතා කරයි හැබැයි සත්‍ය කැඩිලා එහෙම නැත්නම් පාරෙන් පිට ගිහිල්ලා මේවට අපි වංචනික ධර්ම කියලා කියනවා මේවට කියනවා ප්‍රපංචකරණය කියලා මේ කෙලින් යන්න පාර දීදී මෙහි රවුමක් ගිහිල්ලා කරරක වගෙන එනවා කෙටියෙන් කියන්න ඕනේ දැනගන්න ඕනේ දේ මේ ලැබිච්ච විවේකය හේතුඵල ධර්මකින් ආවේ ඕක උඹ වින්දත් නැතත් ඕක උඹට අයිති එකක් නෙවෙයි මේ හිතෙන් මේකට අනුග්‍රහ වුනෙත් නැහැ හිතෙන් මේ ගැන විවේචන ඕනෙත් නැහැ හිතෙන් මේකට අර්ථකථන ඕනෙත් නැහැ ඒ උනට එයා නොමිලේ සපේන බලන්න කෙලස් නැති වෙච්චාම ඇති කෙලස් තියෙන කොච්චර සෞත්තුද අනික් කට්ටිය කොහොම ඇද්ද මම මෙහෙමද කියාගෙන අර සරල ගතිය භාවනා තියෙන ඍජු ගතිය වැත්තකට දාලා ඉතින් මේ වටවලල්ල යන. අන්නේ වටවලල්ල යෑමට කියනවා ප්‍රපංච කරනවා කියලා වාග් බහුල්‍ය කියලාත් කියනවා. නොකිය යුතු දේවල් පිළිබඳව ගොඩාක් විස්තර කරනවා. එතකොට වෙන්නේ මොකක්වත් නෙවෙයි අර මූල කර්මස්ථානත් එක්ක තියෙන සම්බන්ධතාවයේ අනිවාර්යයෙන්ම අපේ ලොකු සංස් කියන අනදරයටපත් වෙලා. කලේචු දෙපැත්තක තියේදී මමත් කෙරුමක් තමයි කියලා ඉතින් අඩහැර පාන්න පටන් ගන්නවා. ඒව එනකොට ප්‍රශ්නයක් අහන එක හොඳයි. එතකොට මේ ලියන එකනට තරණේ කාටත් තේරෙන්න කියලා දෙන්න පුළුවන්. මේ භාවනා හරියාගෙන එනකොට ඒක අතුරු මාර්ගවලට දාන්න පැමිණෙන මේ අතිපණ්ඩිතකම් කියලා මම මේවට කියන්නේ. ඒ අති හැම අතිපණ්ඩිතකමකින් මේ වෙන්නේ මොකද්ද? සරලව අරමුණත් එක්ක ඉන්න පුළුවන් ඍජු සම්බන්ධතාවය කැඩිලා සංකීර්ණ කතන්දර ගොතනවා. එහෙම නැත්නම් දර්ශනය සාකච්ඡා කරන්න යනවා. ඉතින් ඒ නිසා පාරතිබියදී අතුරු පාර වලට වැටෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න කෙරුවට කමන්නේ කවදා හරි තීරුම් ගන්න ඕනේ. භාවනා කියන්නේ සරල දෙයක්. ඒක සංකර වීමකට කර ගැනීමට තරම් අපේ හිත චපලයි, වංචනිකයි, ෂටයි, මායාවී බුදුන් අපිට දෙල තියෙන එකම ගැලවෙමයි බාරමුණ තරින්න එපා. අරමුණේ හිටපන්. එතකොට විවේකයේ හම්බ වෙන එක බුද්ධ විඳිනවද නැද්ද කියන එක හිතවිල්ලක් විතරයි. විවේකය ධාර්මික නම් ඒක අහන්න දෙයක් නැහැ අපෙන් අහන්න ඒක විඳින්න ඕනද නැද්ද කියලා නෑ ඒක විඳෙයි. මේ හිත ඇවිල්ලා ඒක යෝජනා ඉදිරිය කරන්න ඕනේ නැහැ. ඒක නිසා මේ වගේ වෙලාවලදී සරලකම ඍජුකම ඒ වගේම තමන් ආමග ඉතිහාස විස්තරය එහෙම නැත්නම් කොහොමද මම මෙතෙන්ට ආවේ කියන එක හොඳට දන්නවනම් සැක උපදවන්න දෙන්න එපා හිතට. අනිශ්චිතතාව උපදවන්න දෙන්න එපා හිතට. බිය උපදවන්න දෙන්න එපා. සැක බිය අනිශ්චිතතාව තුරන්නම කෙලස් කියලා නම දාගන්න. කවදාකවත් වල පෝෂණය දාන්න එපා. ආහාර දෙන්න එපා. මේ ගියේ පාර දිගේ සරල ක්‍රමයට නැත්තම් අපේ භාවනා වචනෙන් කියනවනම් ප්‍රත්‍යක්ෂයට ඉඳ දීගෙන යන්න චින්තාමය ඥාන වලට වැඩිය පෝෂණය කරන්න යන්න එපා. අනෙක් විස්තර ගැන ඉතර කියන්න දෙයක් නැහැ. මේ අහලා තියෙන ප්‍රශ්නටයි මම මේ විග්‍රහයක් දුන්නේ. ගරු ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම මෙනෙහි කිරීමට අපහසු විටදී හුස්ම ඉහළ පහළ යාමට සිත යොමු කර එය නිරීක්ෂණය කිරීම සුදුසුදැයි ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. සක්මනේදී හැරෙන විටදී නැවතී සිටින සක්මනේදී හැරෙන විටදී නැවතී සිට හැරෙනවාට වඩා කෙලින්ම හැරීමෙන් සතිය පිහිටුවා ගැනීමට අපහසුයි. හැරෙන විටදී වම දකුණ මෙනෙහි කරන ගමන් හැරෙනවා හැරෙනවා ලෙසින් අරමුණු කරමි. මෙසේ කිරීම නිවැරදිද? නැතහොත් නැවතී සිට නැවතීම නිරීක්ෂණය කිරීම නිවැරදිද යන්න කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. පළවෙනි කොටස කියන්න තියෙන්නේ ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ ප්‍රකට දේ මිනිස් මෙනෙහි කරනවා මිසක් අරක මෙනෙහි කරන්න ඕන මේක එන්න ඕන කියලා අපේක්ෂාවෙන් යන්න එපා. එතකොට මේ අපි ප්‍රකට දේ පිම්බීම හැකිලිම වශයෙන් යනකොට ඒක යම් විදියකට තුනී වෙච්ච වෙලාවක හෝ පිට ගිය වෙලාවක ආනපනෙ ඉන්න පුළුවන් සද්දයක් එන්න පුළුවන් වේදනාවක් එන්න පුළුවන් හිතවිලක් එන්න පුළුවන් එතකොට ඊගාවට තියෙන ප්‍රකට දේ ගන්නවා මිස මේකට ගියාට පස්සේ මේක ගත යුතු කියලා සමීකරණයක් නැහැ න්‍යායක් නැහැ යථාපාකටම් විපස්සනා බිනිවේසෝ කියන එකයි යමක් ප්‍රකටද ඒකෙන් ප්‍රවිෂ්ටි ලබා ගන්න විනිශ්චයකට ඉඩ තියන්න බෑපා විනිශ්චය කරන්න ගිය ගමන් මායя රිංගනවා විනිශ්චය කරන්න ගිය ගමන් අපි මග තිබීදී අතුරු පාර වලට දාන ප්‍රකට දේ ගන්න. එතනින් ගියාම සක්මණේ ප්‍රශ්නෙට සතිය වැඩෙන්නේ කොයි ක්‍රමයකටද? ඒක අපිට තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බල කොබෙයියා කියන මිසක්කා. සතිය මේකේ තියෙන්නේ මං අර කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේක කරන්නේ සතිය වඩන්න. ඒ සඳහා Tamanට ගැළපෙන ක්‍රමය අලිත් කෙනාට කියන ක්‍රමය හරියන්නේ නැහැ. මම ඊයේ කරපු ක්‍රමය හරියන්නේත් නැහැ. සතිය කියන එක වර නැగిලා නම් නිර්වචනය වෙලා නම් සතිය වැඩිමිට කරන්න ඕන දේ කරන්න ඔය ක්‍රමය හෙට වෙනකොට අභාවයටපත් වෙනවා. අවලංගු භාවයටපත් වෙනවා. එදාට ඒට ඕන ක්‍රමයට යනවා. ඒ නිසා මේ වගේ දි ස්ථිරසාර ක්‍රමවේදයක් නැහැ. සතිය පැවැත්වීම තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. සතිය දිකට පවතිනවා නම් මේ හැම ක්‍රමවේදයක්ම පස්සේ ගොනු වෙලා සතිය මුල් මුල් කරගත්ත නැත්නම් සතිය විසින් ලබා දෙන ක්‍රමයක් එනවා ළඟදීම. ඒට ඉස්සෙල්ලා පුළුවන් තරම් සතිය අකණ්ඩව යෑම පිණිස තර්ක දාගන්න එපා. සැක උනන්දු කරවන්න එපා. අනිශ්චිතතාවයන් උනන්දු කරවන්න එපා. ඒක සාමාන්‍ය විදිහට දැනුමක් ධම්ම විචයක්, විචක්ෂණ බුද්ධියක්, විචාර බුද්ධියක් වගේ පේනවා. එහෙම විචාර බුද්ධියෙන් වශයෙන් පෙනී හිටින්නේ වංචනික ධර්මයක් බව තේරුම් අරගෙන සරලව වැඩි වේලාවක් සතිය පැවැත්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය ගත්තාම ටික දුරක් ගියාම සතිය මුළු භාවනාව අතට ගන්නවා. එතෙන්ට යන්න කිට්ටු කරලා තියෙන්නේ. තාම ඒකයි සැකේ තියෙන්නේ. නමුත් සතිය අදාහගන්න ක්‍රමවේද ගැන එච්චර කලබල වෙන්න එපා. අවසර ස්වාමින් වහන්සේ පාදවැඳ නමස්කාර කරමි. මෙම ප්‍රශ්නය භාවනාව කමඨහන පිළිබඳ නොව එම ඉරියව් පිළිබඳ දැන ගැනීම පිණිසයි. මෙය කාගේත් දැන ගැනීම පිණිස වේවා. පරියංක භාවනාවේදී අර්ධ පරියංකයේ සහ බද්ධ පරියංකයේද වම් මත උඩින් දකුණ අත්ල තබා ගැනීමත් ඒ වාගේම සක්මන් කරන අවස්ථාවේදී අත් දෙක ඉදිරියට හා පිටුපසට තබා ගැනීමත් ආදී මේ ඉරියව් දේශනා කළේ බුදුන් වහන්සේද නැත්නම් අටුවාචාරීන් වහන්සේලාද ගරු ස්වාමින් වහන්ස මේ ඉරියව් පිළිබඳ විස්තර කර දෙන මෙන් ඊටා ගෞරවයෙන් নমස්කාර කරමින් ඉල්ලා සිටිමි. නොදැන නොදන්නා නිසයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මේක අදාළ නැති ප්‍රශ්නයක්. මොකද මේ මූලික උපදේශ ටිකට අහුම්කම් දෙන්න අහුම්කම් දුන්නා ওই ප්‍රශ්න උත්තරේ තියෙනවා. ඒ මූලික උපදේශ සහන වෙලාදී තී බුද්ධියෙන් අහලා නැහැ. අපිට ඕනේ ඉරියව්ව නෙවෙයි සතියයි. ඒ නිසා ඉන්න ඉරියව්ව පහසුව, කයේ පහසුව මිස ඔය බද්ධ පරියංකේද, අර්ධ පරියංකේද, වීරාසනේද, සුඛාසනේද, අති මුද්‍රා මොකද්ද කියනවා ඉතාමත්ම පුංචි බලපෑමක් තියෙනවා. ඒක නිසා එව්ව කරන්න ගියොත් සතිය කවදාකවත් එන්නේ මේක හොඳයි චිත්‍රපටයකට රඟපාන වෙලාවක නම් හරියටම ඩිරෙක්ටර් එකෙන් අහගන්න මේ වෙලාවේදී කොහොම බැලුවොත්ද මිනිස්සු කැමති වෙන්නේ මම කොච්චර ලස්සනට රඟපෑවා වෙන්නේ මේ රඟපෑමක් නැහැ මොකක්වත් නැහැ නිසා කොහොම ඉඳගත්තොත් සතිය පිහිටන්නේ? කොයි වේගෙන් ඇවිද්දොද සතිය පිහිටන්නේ? කොච්චර දුර බැලුවොද සතිය පිහිටන්නේ කියන එකට සතිය නිර්වචනය අහුවනම් මේට මෙව අහනටදී බොහොම වටිනවා. අපි වැඩිම භාවනා නොවුනත් කමන්නේ ඔය ජනාධිපතිවරු භාවනා කරනවා දකින්නට හරියට මෙහෙම කරගෙන ඉන්න ෆොටෝ එහෙම දැකලා දැකලා තියෙනවා. අර ප්‍රේමසිරි සාංශ කියනවා එකෙකුටවත් භාවනා පිළිහිටියා නම් ওই ඉරියව්වේ නැහැ. ওই ඉරියව්වේ හිටියා නම් භාවනා නැහැ. භාවනාවේ ඉතින් ওই ඉරියව්ව නැහැ. එදින් මෙහෙත් ඇවිල්ලා මේ වගේ සමාජලාවට ඔය වගේ පටලවනවා. ඒකල කියනවා සියලු ජනතාවක උදී ජනතාව වෙනුවෙන් මහා කරුණාවෙන් මේ කියන්නේ කියලා. හැබැයි අමනකම තියෙන්නේ. අමනකම තියෙන්නේ මුළු උපදේශ පන්තියේම කියනවා අපේ මේ මූල ප්‍රයත්නේ සතිය පිටවන්න මිසක් මේ බාහිර හැදී. එහෙම නැත්නම් මේ ඉරියව් කියන මුද්‍රා නෙවෙයි කියලා. මම දසක් ගියා ඒ යෝග භාවනා උගන්වන ගුරුවරයෙක් ළඟ ඒ යෝග කරන අයට භාවනා උගන්වන්න. ඉතින් හුඟ දෙනෙක් හිටියේ මම දන්න කට්ටිය. ඉතින් ඒත් එක්කෙනෙක් ඇහුව සාංශ මේ මාස්ටර් අපිට උගන්වනවා. මෙහෙම හිටියෝ සමාධිය වෙනවා, මෙහෙම කිරුවෝ සමාධිය වෙනවා, මෙහෙම කිරුවෝ සමාධිය වෙනවා කියලා ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. මම කිව්වා මාස්ටර් ඕන දෙයක් කියාවා. සමාධිය නෙමෙයි මං කියන්නේ සතිය. මම සමාධිය ගැන කතා කරන්නේ. සතිය පිහිටනකොට ඔළුවෙන් හිටගෙන හිටියත් මට ප්‍රශ්න නැහැ. ඒක තේරුම් ගන්න කැමති නෑ. මොකද ඔක්කොටම ඕනේ මේ බාහිර පෙනුම නැත්තම් සමාධිය. නෑ බොහෝම සරල දෙයකට අපි එල්ල කරලා තියෙන්නේ. ඒ එල්ල කරන දේ තේරුම් ගන්න නැතුව මොන්න පැත්තෙන් පිටපොට යන්න ගියත් තොම්බකට රිවර්ට් වෙනවා මෙහෙ ඇවිල්ලා. එහෙම හැදිලා තියෙන දා. ඒ නිසා කරුණාකරලා මේ වගේ කෙනෙකුට කරන්න තියෙන්නේ මූලික උපදේශපන්තියේට සිහි බුද්ධියෙන් අහුම්කම් දෙන්න තාම ඇහිලා නැහැ. විශේෂයෙන් කියන්නේ අත්‍යවශ්‍ය කොටස ඇහිලා නැහැ. ඒක ගැන කනතර වෙන්න නරකයි. අපි නැවත නැවතත් ඒක ඇහුවට කමන්නේ. මූලික උපදේශ පන්තිර අහුන් කන්දලේ හැම වෙලාවෙම මතක් කරනවා මේ ඉරියව්වවත් දිශාවවත් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන කොයි විදියට කටයුතු කරොත්ද සතිය පිහිටන්නේ. ඒ ක්‍රමයේ අර මේක පිළිබඳව මහා කරුණාවෙන් ප්‍රශ්න අහන්න අවශ්‍යතාවයක් නැහැ. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ආරාමේදී භවනා කරන විට හුස්ම රැල්ල නැති වී හිස් ප්‍රමෝදයකට වැටි මැරිලා නැති බවට සලකුණක් මෙන් වේගයෙන් නාඩි වැටීමක් දැනුනි. මෙය මාසයක් පමණ එම නාඩි වැටීම වේගයක් මෙන් දැනුනි. සිතුවිලිවල මුල මැද අග දකිමි. මේ දිනවල ඒ කිසිවක් නැත. සතිය පවති. වේදනාව තුලදීත් කලකිරීම තුලදීත් නිදිමත දැනුණද එම සතිමත් වන විට දැනෙන ඒවා බැවින් කුසල් සිත් බව දැනී ප්‍රබෝධයක් ඇති වෙයි. ප්‍රමෝදයක් කුසල් සිතක් ලෙස දැනේ. වැරදි ඇතොත් පෙන්වා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුව අත් වේවා. ත්වන් සරණයි. ඒකෙදිත් ඔය විස්තර නම් එච්චර අදාළ නැහැ. මේ කුසල් සිතක් කියනකට වැඩිය අකුසල් නෙවෙනවයි කියලා දැනගත්තා නම් එච්චරයි තියෙන්නේ. කුසල් කියන වචනේ අපි මනාප ඇති. නමුත් මේ ਸਰුවචනාසික ප්‍රධාන වගකීම සබ්බපාවස්ථා කරන. පවෙන් වැළකීම තමයි. ඒ නිසා තමන් ඉන්න වෙලාව ඉන්න බව දන්නවනම් සතිය පිහිටියානම් පවෙන් වැළකීම සිටුවෙන එක තමයි කුසලයේ හට ගන්න තියෙන පාදම පසුබිම. ඉතින් එතකොට මේ කුසලයේ හට ගන්න එකට අපි කට දඟලන්න ඕනේ නැහැ. පවු නැති කරගත්තට පස්සේ කුසලයේ තමයි. ඉතින් ඒක ඇති වෙනවා මිසක් මේක කුසලයක් කියලා දාන්නේ මේ මාකටිං පාරක් මේකේ තියෙන ඇඩ්වර්ටයිසින් පාරක්. මේ බඩු විකුණ ගන්න කරන කතාවක්. අවශ්‍යලා තියෙන්නේ නූපන් අකුසල් නොයිපදු වීම පිණිස කරන ප්‍රථම සම්මප්පදාන. අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නඋපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති. ඒ ප්‍රධාන වීර්ය තියෙනවා නම් සතියට කිට්ටුම ආසන කාරණා වේක ඒ සතිය ඇතුණාට පස්සේ ඔය අපි හිතන විවිධාංගී කරන ගොඩක් වෙයි. ඒක නිසා පින් කිරීමක් කුසල් කිරීමක් කියන එක කැමැතිනම් පාවිච්චි කරන්න නමුත් මේ වැඩමුළුවේදී අපි ප්‍රධාන අවධානය යොමු කරන්නේ එදිනදා ජීවිතේ අපි අසීයෙන් ඉදීමෙන් සිදුවෙන අකුසල් නොයිපදවා කුසල් සිතින් අවස්ථාවල් වැඩි කරලා ඒක මට කළ හැක්කක් කියලා පෙන්නලා දෙන එක විතරයි. ඒ නිසා මේ විදිහට සකස්කරනද එහෙම නැතුව මේ ලියලා තියෙන ඔක්කොම වැරදි හෝ ඔක්කොම හරි නෑ. අපේ ওই කියන එකම දෙයක්වත් බලංගු නෑ. හෙට වෙනකොට අපි වෙන එකක් කියන. අනිද වෙනකොට තව එකක් කියනවා. අන්නේ වෙනසට ඉඩ තියන්න අර්ථකථනය වෙනස් වෙනවා අර්ථකථනය විපරිණාමයටපත් වෙනවා ඒකට ඉඩ තියාන යන්න එතකොට අපිට කොළවල ලියාගෙන ගල්පත්ති කොටලා අතරම්පත්ති ලියලා කියන දෙයක් ඕකේ නැහැ ඒක ලියන හැමදේම වෙනස් වෙනවා කියන අදහසින් ඉදිරියට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කරමින් සිටින විට ඊතා ඉක්මනින් උඩුකයේ හුස්ම දැනෙන අතර පිම්බීම හැකිලිම ඊතා සියුම් වී ඇති බව පෙනුනි. මෙසේ ටික වේලාවක් බලා සිටින විට පිම්බීම හැකිලිම නොපෙනී ගියේය. මේ ආකාරයට ටික වේලාවක් සිටින විට පපුවේ හුස්ම වැටෙන ආකාරයත් ඉරියව්ව හා සිතට විවේකයක් දැනුනි. දැනෙන කයේ ඉරියව්ව දෙස බලා සිටින විට දෙයත් වියලී ගිය කෝටු ලෙසද පපුව හා බඩ ප්‍රදේශයේ පමණක් බර ලෙසද දැනුනි. මළුව තුල කූඹි ගුලක් ඇවිසුණාක් මෙන් නලියන ගතියත් දැනෙන්නට විය. මළුව තුල මළුව තුල මළුව තුල කූඹි ගුලක් ඇවිසුණාක් මෙන් නලියන ගතියක් දැනෙන්නට විය. අතේ ඇඟිලිවල විදුලිය ගමන් කරන්නාක් මෙන් දැනුනේය. ශරීරයේ වේදනා දැනුණු හා නැමුණු ස්ථාන පමණක් දැනුණු අතර මාංශ පේශී නොදැනුනි. මේ ආකාරයට වරින් වර බලා සිටියෙමි. මෙසේ බලා සිටින විට ඉරියව්ව ටිකෙන් ටික නොපෙනී ගියේය. ස්වාමින් වහන්ස මෙම ක්‍රමයේ යම් අඩුපාඩුවක් තිබේ නම් කරුණාවෙන් පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. එසේ නොමැතිනම් විවේකයක් හෝ හුස්ම වැටෙන දෙස බලා සිටීම වඩා සුදුසු වන්නේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. අපි ආරම්භයක් ලබා ගන්න ප්‍රවිෂ්ටයක් ලබා ගන්න ඉරියව්ව සහ ආනපනෙ ගන්නවා. නැත්නම් ඒකේ විස්තර වේන්න පටන් ගන්නතර පස්සේ දෙකම නැති උනත් පේන විස්තරය ස්වභාවික එකක් නම් හිතලුවක් නෙවෙයි හීනයක් නෙවෙයි නම් ඒ ඔක්කොටම ඉඩ දෙන්න. ඉඩ දෙනකොට සැකනම් ආයේ මූල කර්මත්තාන්ට එන්නේ. ඉරියව්ව හෝ වම දකුණ මේ ආනපානෙ. නමුත් ඒක හරහා ඉරියව්ව හරහා වම දකුණ ආනපනේ හරහා විස්තර ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒන වෙලාවේදී මේ එන විස්තර වලට අනදර කරන්න එපා. හොඳට බලන්න සතියෙන් බලන්න ඉන්න කියලා. සැකනම් විතරක් අනිශ්චිතනම් විතරක් අනතුරුදායක බවක් තියෙනවා මූල කර්මත්තන්ට යන්න මූල කර්මත්තන්ට යෑම කාලේ නාස්තිය. ශක්තිය විනාශ වීමක්. තමන්ම තමන් සැක කිරීමක්. නමුත් ඉන් සැකේ දුරු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අවශ්‍ය නම් මූල කර්මස්ථානට යන්න සැක නැත්තම් ඉදිරියට යන තරම් සෙල්ලක්කාරකමක් තියෙනවනම් මම මූල කර්මස්ථානයේ ගිහින් කියුණා. දැම්මට ගොඩාක් දේවල් පේනවා. මම ඉදිරියට තියෙනවා කියලා අර නොදන්න භූමියට නොදන්න ශේෂයට අත තියෙනවා. උග දෙනෙක් පැකිලෙනවා. පැකිලා ආය මූල කර්මත්තන හෝ නැත්නම් මෙනෙහි කරන නැත්නම් අයියුන් හුස්ම ගන්නවා මේ හැම දෙයකින්ම කරන්නේ අර තැම්බීගෙන එන බත්තලියට නැත්නම් අලහැලියට ඇල්ලතුරු වැක්කිරීමක් තමයි. නොකර යන තරමට ලාභයි. නමුත් සැකකේනාට කරන්න දෙයක් නැහැ. යා නිතරම වැහුම් ඇර ඇර බලන. වැහුම් ඇර ඇර බලන බලන වෙලාවේ අලේ තැම්බෙන වෙලාව අඩු වෙනවා. ඒක නිසා කාය ජීවිත විනිරපේක්ෂව ඉදිරියට යන්න. ඉතින් ඒක මම කිව්වට වෙන්නේ ඒක Taman තුල මේරීමක් තලතුණා බවකින් තමයි එන්නේ. ඒ නිසා මූල කර්මස්ථානේ තියාගෙන ඉන්න සැකනම් විතරක් උරගා බලන්න. නිසකනම් ඉදිරියට අනේකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා කරන අතරතුර කොන්දේ දැඩි වේදනාවක් හටගනී. සමාධියේ වැඩි අවස්ථාවලදී කොන්දේ අමාරුව වැඩි බව වැටහි. මීට පෙර එවැනි වේදනාවක් නොතිබූ අතර මා ලාබාල වයසේ යෝගාවචරයෙක්ද වෙමි. භාවනා යෝගීන්ට මෙවන් අවස්ථාවලට මුහුණ දීමට සිදුවන බව මා අසා ඇත. එම නිසා වේදනාව ඉවසමි. මේ ගැන පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේ වේදනාව භාවනාව කියන වචනේ සමාධියත් එක්ක ගලපලා විග්‍රහ කරලා තියෙනවා. කරුණාකල භාවනා කියන වචනේ සතියත් එක්ක දාලා බලනද මේ විදිහට කොන්දේ අමාරු තිනකොට වැඩියෙන් සතිය තියනවාද අඩුවෙන් සතිය තියනවාද කියලා. එතකොට ඒකට වයස බලපාන්නේ නැහැ. ඒ නිසා මේ ලියපු එකනා කැමැතිද කියන්නේ මේ විදිහට සමාධිය වැඩි වෙනකොට කොන්දේ අමාරුවක් එනවා නැත්තම් දැනෙනවා ඒ කොන්දේ අමාරුව තිබීම තතිය ඇති කරගන්න අඛණ්ඩ කරගන්න ලාභයක්ද එහෙම නැත්නම් බාධාවත්ද කියන එක කියනවනම් මට පුළුවන් තව ටිකක් විස්තර සපයන්න. කැමැතිද මේ මේ ලියාපු රචනේ ලියාපු කෙනා ඒකට කට උත්තරයක් බඳින්න. අකමැති නම් ඒ තොරතුරු දෙන්න මේ සමාධියට සම්බන්ධ කරලා කිව්වට මම වග කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. මං වග කියන්නේ මේ කොන්දේ අමාරුව තියෙනකොට සතිය වැඩෙනවද කැඩෙනවද කියන එක කියනවනම් මට පුළුවන් සම්බන්ධ වෙන්න නිසා ප්‍රශ්නේ දැනගන්න ඕන නම් මේ වෙලාව කියන්න අකමැති නැවත ලීලා ඉදිරිපත් කරන්න සතියට සාපේක්ෂව. ආදුනිකයි පළමුව පාද නමස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ ලෙසත් ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් සක්මන් කරනවා. සක්මන් පතේ වැලි අඩු වැඩි තැන් ධනහිස් නැවෙන දිගහැරෙන ආකාරය ආපසු හැරෙන අවස්ථාවේදී එක් පාදයක් ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස ආපස්සට ගන්නා ආකාරයත් මස්පිඩු තදවීම ආදී සතියෙන් දකිමින් සක්මන් කරනවා. පැය භාගයකට පමණ පසු ඇස්වලට ක්ලාන්තය වගේ දැනී ඉන්පසු ඉබේ ඇදී යන සක්මන දෙස ඉවත සිට බලා සිටින්නු කුසේ සතියෙන් බලා සිටිය හැක. පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ සවස පැයක් පමණ හරිම සැහැල්ලුවෙන් මෙසේ සක්මන් කළා. සම්පූර්ණ සක්මන් කාලයේ පැය එකහමාරක් පමණ සිදු වුණා. නින්දට යනතුරුම හොඳින් සතිය පැවතුණා. රාත්‍රී 9 සිට 10:30 වෙනතුරුම ආනාපාන භාවනාව කළා. ආනාපාන භාවනාවේදී ඉඳගෙන සිටිනා ඉරියව්වට සිත යොමනවා සමගම වේගයක් ඉහළට නගින්න ගත්තා. වරින් වර මඟ නතර වී තිරස් අතට පැද්දි පැද්දී සිට නැවතත් ඉහළට ඇදී ගිහින් කිසිවක් නැතිව නතර වී සිටියා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ කමඨාන් සුද්ධ කරනා විට ඔහේ බලා සිටිනවා කීවේ මමයි. ඊයේ ධර්ම දේශනාවේදී දැනගත්තා ඒකට කියන්නේ විවේකයෙන් සිටිනවා කියලා බව. ස්වාමින් වහන්සේ මේ දින දෙක තුනේදීම සිදු වූයේ එයයි. පැය ගාණක් වුණත් ඒ ආකාරයට සිටිය හැකි බව මට සිතේ. පින්වත් ස්වාමින් වහන්ස ඉදිරියටත් මා කල යුත්තේ එසේ බලා සිටීමද භාවනාව දියුණු කර ගැනීම සඳහා මට එය පහදා දෙන මෙන් කාරුණිකව පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. එසේම සක්මන් භාවනාවත් දියුණු කර ගැනීම සඳහා උපදෙස් ඉල්ලා සිටිමි. එදිනදා අනිකුත් අවස්ථාවලද වෙනදාට වඩා සතිය පවතී. ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝායු වේවා මේ ආත්ම භාවය ඔබ වහන්සේට අන්තිම ආත්ම භාවය වේවා තෙරුවන් සරණයි තමන්ගේ විවේකයේ කියන නම දාගත්තට බණ අහලා තමන්ට විවේකේ වැටහෙනවා නම් ඒ වැටහෙන්නේ අසහනේ අනිත් පැත්ත කියලා. ආතතිය අනිත් පැත්ත. විවේකේ නැති වුණොත් අසහනේ වැඩි. ආතතිය වැඩි. ඒ නිසා අසහනෙන් පෙළෙන කෙනෙකුට විවේකේ හොඳට කැපිලා පේනවා. ඒක ඉතින් කවුරුත් කියලා හරියන්නේ මේ අපි ඒ විදිහට බැලුවට පස්සේ වැඩෙනවා නම් විවේකය ඊට පස්සේ හිතයි ගතයි කොහොටක්වත් ඒ විවේකයේ වැඩෙන පැත්තරම තමයි යන්නේ. ඒක පරිණාමයේදී ඇතිවෙන ස්වභාවික වර්ණයක්. කලබල අසිරින්ගාන යනවට වැඩිය කල්ෙලියක යන්න කැමති මිනිස්සු. ඉති පුදුර ජානන්සේ කරන්නේ මේ කලබල අසිරින්ගන මිනිස්සුන්ට කල්ෙලියක් අරන් පෙන්නනවා. ඉතින් ඒතියෙද්දි දැන් මං කල්ෙලියට යන්නද කලබලෝට යන්න උනද කියලා කියනවනේ. ඉතින් ඔබට ඕනනම් කලබලෝට බලන්න මට මොකද ප්‍රශ්නේ? ඕනිනම් මේ කුණු අතරින් ගගෙන ධන ධනෙන් කුරෙන් ඇවිදින්න ඕන යන්න. මේ හිටගෙන ඇවිදින්න පුළුවන් කල්ලිලියක් පේනවා. ඒ දෙක තෝරගන්න බැරි නම් ඒ කියන්නේ හරි අමාරුයි අපට ආතතිය සහ විවේකයේ අතර මේ දෙක දුන්නොත් කෝකද ගන්න කැමති කියන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. අද ලෝකේ ඉන්න හැම කෙනාම කීයක් තියලා හරි ආතතිය ගන්නවා මිසක්කා විවේකයේ ගන්න නැහැ මොකද විවේකයේ ගන්න මිනිහා නිකමෙක් වෙනවා. ඒ නිසා වැඩිපඩි තියලා රස්සාවක් ගන්නවයි කියලා කියන්නේ දැන්න දැන්න දැක දැක වැඩි ආතතියක් කරගෙන සෞඛ්‍ය පාවා දෙනවා. චරිතය පාවා දෙනවා. එහෙම නැත්නම් තමන්ගේ විවේකේ පාවා දෙනවා. මේක වෛශ්‍යාවෘතිය වගේ වැඩක්. නිසා අවශ්‍ය නම් තමයි විවේකයක් ලැබෙන ගමන් බඩ රසාව නිසා මොකක් හරි ඉව කරන්න ඕනේ. ඒ කෙරුවට මේ විවේකේ පාවා දෙන්නේ නැහැ. භාවනාවේදීත් මේ ආතතිය තියෙනවා මේ විවේකේ තියෙනවා. මේ දෙකේදී ආතතියට කැමැත්තත් විවේකයට බයත් පරිණාමයේදී අපිට ආපු ස්වභාවික වර්ණය. ඒක දර්ශන විද්‍යාවේ fear of freedom කියලා කියනවා. නැත්නම් fear of unknown කියලා කියනවා. අපි නොදන්න දෙයට බයයි. දන්න යකා හොඳයි. නොදන්න යකාට වැඩිය කියලා අපි ආප්තෝපදේශයක් කියනවා. ඒ නිසා අපි something is better than nothing කියනවා. මොනක්වත් නැතුව ඉන්නවට වැඩිය මොනවා හරි something එකක් හොඳයි. something කියන්නේ කරදර වලට. something කියලා කියන්නේ ටෙන්ෂන් එකට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කෘත්‍ය කරලා තියෙන්නේ. ඒතියෙදිත් ඇස් හොඳට පෙනේ නැයි යන්න පාර අත්තිමේලං කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. ඉතින් ඒක තමයි යතේ තියෙන්නේ. ඒ නිසා විවේකේ නම් ඕක නියම ඒකට ඇදෙන එක තමයි යෝගාවචරය කියන්නේ. දැන් මම මොකද්ද කරන්න ඕන කියලා ප්‍රශ්නයක් එනවනම් ඉතින් කියන්න තියෙන්නේ ආයසරයක් අක්ක ටිකක් ගාගෙන ආයසරයක් කෙලස් ටිකක් කරගෙන ආයසරයක් චර්චුරු ගාගෙන ආයසරයක් අනා ගන්න එක තමයි කරන්නේ. එක්ක අනාගාමි වෙන්න පුළුවන් දානා ගන්න පුළුවන්. ඒකට කියන්නේ අනන සුඛය කිය. මේ වැඩ අනා ගන්න. අනන සුඛය කියලා බුදුහාම දෙකක් කියලා තියෙන මේ ණය නැති සුඛය කියලා එකක් තියෙනවා. එදාම කරගත්තා කාවුවම කියනවා ණය නැති සුඛයක්. ඉතින් අපේ කට්ටියත් ඒ අනන සුඛය දන්න හොඳට. අර ෂෝක් විවිකේ හම්බුනාට පස්සේ ආය අරගෙන අනනවා. ඉතින් අනලා කියනවා ඇඩරි දෙනවා, කොන්දරි දෙනවා, ඉතිකක් කොහොමද බඩේකක් කොහොමද? ඉතින් ඇත්තනේ. මේ අනනකොට විවිකේ හම්බුනා නම් ඒක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කායේන චේව පරම සත්‍යං සච්චිකරති කයටත් තේරෙනවා ඒ හුදකලාව ඒ විවේකයේ ඒ විස්රාමයේ ඒකටයි විශේෂඥවරයෙක් ඕනේ මේ මේකට ඵලයන් කියන්නේ ඒක බලාපොරොත්තු වෙන්න බා කමඨාන් සුද්ධ කිරීමෙන් මේක විවේකයමද ඒක කයමුත් බුද්ධ විඥානති කියන එක බලන්න බලනවා නම් හිත ස්වභාවයෙන් මේ පැත්තට යනවා ඒක තමයි සද්ධර්මය කියන්නේ එහෙම නැත්නම් ඒකට අසද්ධර්මය කියලා තමයි කියන්නේ තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් ලද උපදේශ පරිදි කම්පන ස්වභාවයත් සිතුවිලි ආදිය කෙරෙහි පරතෝ සංකල්පයෙන් යුතුව සමසිත පැවැත්වීමට උත්සාහ කළමි. ඒ ඒ අරමුණු වලදී සමසිත වැඩ කරන අයුරුත් නොකරන අයුරුත් වටහාගත හැකි ලක්ෂයක් අද්දුටු වෙමි. සිත බාහිර අරමුණකට ගොස් ඇති බව සතියකට හසු වූ කල එය අනුන්ගේ දෙයක් ලෙස සිතා නැවත මූලික අරමුණට ගැනීමේදී සමසිත පිහිටුවාගත හැකි වූ විට බාහිර අරමුණ දෙස නැවත කිසිලෙසකින්වත් හැරී නොබලා නිශ්චිත ස්ථීර බවකින් සිත නොපැකිලිව මූලික අරමුණේ මනාව පිහිටයි. ප්‍රීතියත් සැහැල්ලුවත් දැනේ. මා අරමුණු ඇති භූමියෙන් ඉවත්ව ඒවා දෙස බලා සිටින්නාසේ දැනේ. එහෙත් සමසිත පවත්වාගත නොහැකි වූ විට අතහැරෙන අරමුණත් මූලික අරමුණත් අතර සිත අපහැදිලි ලෙස බොඳ වූ ස්වභාවයකින් දෝලණය වෙමින් තිබී පැකිලෙමින් වාගේ මූලික අරමුණට පැමිණ මද වේලාවකින් අරමුණෙහි බැසගනි. මේ කාල පරාසය වරින් වර වෙනස් වේ. එවිට සිත බර ස්වභාවයක් දැනෙන අතර මා ඒ අරමුණු ඇති භූමියේම ගිලී සිටින්නාක් මෙන් දැනේ. සක්මණේදීත් අනෙකුත් ඉරියව්වලදීත් මෙය අත්දැකීමට උත්සාහ කළමි. සිත කය දරතවලින් මිදී දැඩි වීරියකුත් නොමැතිව නොමැතිව උවත් පසුබෑමකින් තොරව පුහුණුවේ යෙදේ. විනාඩි 5ක 10ක වෙනස්කමක් තිබුණද සමස්තයක් ලෙස කාලසටහන නොබිද රාත්‍රී සැතපෙන වේලාවේදී හැර අන් කිසිදු විටක විවේකයක් නිකං හිඳීමක් නොගෙන දිගටම පුහුණුව කරගෙන යමි. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. අද මේකේ අර කියන විදිහට පරතෝ සංකල්පයට හිතලා ගන්න බෑ. කොයි වෙලාවක හරි භාවනා කරලා මම සහ මම නොවේයි කියලා අපේ හිතේ නිතරම තියෙන සීමාවක් විතර සිවියක් වගේ එකක්. ඒක ඇතුලේ මම මෙතනින් එහාට නෑ කියලා. භාවනා කරනකොට කරනකොට ওই සිවිය ඈත් වෙලා මම සහ මම නොවේ අතර වෙනස නැතිලා යනවා. ඒ වෙනස නැති වුණාට පස්සේ සියල්ල පරතෝ වෙනවා. ඇතුලේ කීප එකයි මම කීප එකයි දෙකම වැඩ කරන්නේ ධර්ම නියාමයකට. දෙකම වැඩ කරන්නේ චිත්ත නියාමයකට. මං කිව්වට අහන්නේ නැහැ. බාහිර ලෝකෙක අහන්නේ නැති එක ඉතින් අපි පිළිගත්ත දෙයක්. මේ බාහිරේ සහ මම මම සහ මම නොවේ කියන දෙක අයින් කරන මේ සීමාව. ඒක භාවනා කරනකොට දුරු වෙනවා. හරි භයානක දෙයක් ඒක. ඒක හරියට බිත්තර බිම් වටනවා වගේ කුඩු වෙනවා. ඉතින් යෝගාවචර හරි බයයි ඒකට. එතකොට ඒ තාක්කල් මේවා මම කියා ගන්න. මේ මම සහ මම නෙවෙයි අතර සීමා කඩනට පස්සේ සියල්ල පරතෝ තමයි. ඉතින් ඒ නිසා හොඳට බලන්න ආරම්භයේදී අරමුණ සහ අරමුණ නොවන දේවල් අතර සීමාව. ඊයේ සක්මන සහ පරියංක අතර තියෙන සීමාව. මේ ඉරියව්වේ සිට අර ඉරිමවට යනකොට සීමාව. හොඳට භාවනා කරන යනකොට ওই සීමා ඔක්කොම දුරු වෙන්න පටන් ගන්නවා. දුරු වුණාට පස්සේ සමස්තේ වැඩ හදිහට ලුණු කැටයක් අරගෙන මූදට දැම්මා වගේ ලුණු කැටේ දිය වෙලා ගියා. ඊට පස්සේ මේ ලුණු කැටේ මේ මූද කියලා සීමාවක් නැහැ. ආන්න ඒකට බය තමයි අපේ භාවනා ජීවිතේ තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ මේ මට සින්දු ගාල මතක් වෙන්නේ සීමාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලොවක් අපිට ඕන කරලා තියෙන මේ සීමා වැටකොටුනේ. එතකොට නෙවෙයි ආතතිය තියෙන. එතකොට නිසි අසහන තියෙන බුදුරජාණන්සේ අපි ගෙනල්ලා පෙන්නනවා. බාල්ලාගත්ත දේ හොන්තර බලපන්. ඒ දේ පිට දේ අතර නැති වෙනකොට සීමාවල් වැටකොටු බැමි නෑ. ඒ ලෝකේ අපේම අපේම අපේ ලෝක. ඒක බලන්න එන්න යාළුවේ කියලා තමයි අපි මේ නිසන්වනේ කියන්නේ. ඒ සීමාවක් නැති වැටකොට බැමි නැති අපේම අපේම අපීලවක් තියෙනවා. කරුණාකරලා ඒක බලන්න එන්නේ යාළුවේ. අපුරු රහස්‍යයන් රාසියන් ඉන්න කලාවක්. පුංචි සුරංගනාවෙන් සංගවණු බුලන්ත පුංචි මුංචි වලාවක්. රාජ රාජ කුමාරයන් කුමාරියන් සිටන දිහාවක්. මේක අපේ දිහාව. ওই සීමාව තියෙනකන් පුදුම ආතතියක් තියෙනවා. ඔබ මම හොඳ නරක ඇතුළ පිට ළඟ දුර ඒ තියෙනකන් කමටහන් සුද්ධ කරන්න ඕන. තියෙනකන් ඔබ ලියනවා. වේලාවකට එනවා මේ ඇතුළ පිට කියලා වෙනසක් නැහැ. දුර ළඟ කියලා වෙනසක් නැහැ. මේ ඔක්කොම නිකන් ගංගානම් ගිල මොහොතට දිය වුණා වගේ. ලුණු කැටයක් අරගෙන මොහොතක් දැම්මා වගේ. මේකට විතර බය නැහැ අපි වෙන මොකටවත්. ඇයි මෙතෙක් හම්බ කරපු ඔක්කොම ඉවරයින්නේ? මේ මම කියාගෙන මගේ කියාගෙන හම්බ කරපු දේ ඉවරයි. ඉතින් එතකොට මරණයම මල්ලි වගේ ඕක. ඒකයි මේ කට්ටිය භාවනා කරන්නේ නැති නැතුව මේ ආයේ භාවනා නැති නිසාවක්වත් ඕන නැති නිසාවක් අනේ භාවනා කෙරුවොත් ඔතෙන්ට යනවමයි. ගිය ගමන් අනේ හම්බ කරපුව සබ්බ සැරීම ඉවරයි. ඇයි වදේ මේ තිබුණ මම සාමම නෙවෙයි කියන සීමාව කඩලා ගියාට පස්සේ වෙන මොනවද කතා කරන්නේ? ඉතින් ඒක බුදුරජාණන්සේ උරතල් භාෂාවෙන් කියන්නේ මේක අනුන්ගේ වගේ බලන්න. පරතෝ සංකල්පයෙන් බලන්න. ඉතින් පුළුවන් ද අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා අල්ලපු ගෙදර දරුවාගේ බලන්න. අවදාවත් බෑ. ඉතින් ඒකට අපි මෞසෙනියස කියනවා නමුත් අකතීරුකම කියලා තමයි කියන්නේ. බුදුරජාණන් කියන්නේ මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. මවක් තම දරුවෙකුට සේ භූත සබ්බ භූතේසු. ඒවම්පි සබ්බ භූතේ සියලු සත්‍යයන් කෙරෙහි දරුවා කියලා බැලුවොත් එහෙම තමන්ගේ දරුවත් පේන්නේ පිටිකෙක් වගේ තමයි. ඒක විශේෂයෙන්ම මෑණිවරුන්ට අමාරුයි. මෑණියෝ කියන්නේ මේ සිවුරු ඇඳපු මෑණියෝට නෙවෙයි. ඒත් අමාරු ඇති මන් දන්නේ අම්මලාට බෑ. අම්මලා වැඩිම කිකිලි පැටවු ටික ඔක්කොම තට්ටාස් ගහගෙන ඉන්නා වගේ ඒ මගේ ටික බදාගෙන ඉන්නවා. ඉතින් බොටේ මම මොකද කරන්නේ? ඒ නිසා ඒ කඩාන යන වෙලාවට කඩාන යන්න දෙන්න. එතකොට හම්බ වෙන ඊටත් වැඩිය අපේම අපේම නවාතනක් අපේම අපේ ලොවක්. ඉතින් උඟ දෙනෙක් බයයි ඒකට. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. භාවනා කරලා ඒක හරියන්නේ නැහැ. භාවනා කරනකොට ලෑස්ති වෙන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මේ වෙලාවෙදිම මේ කඩලා යන්න දෙන්න ඕනේ බැලුම කඩලා ගියා වගේ, පිටරේ හිවිය කඩලා ගියා වගේ. අන්නේ කැඩෙන ඒ දකින්නකොට දැකලා බලානින්න පුළුවන් නම් භාවනා ගොඩාක් පාරමිතා ශක්තිය ඇති කෙනෙක්. නිසා වර්තෝ සංකල්පයේ මේ විදිහට විවිධ අර්ථකථන දෙන්න දුන්නට පස්සේ අපි පුදුම මේරිච්ච ගතියකට යනවා. සියලුම ආර්යයන් වහන්සේලාගේ භූමියට අපි ලක් වෙනවා. වැටකඩ තුල තිබුණොත් විතරක් අපිට ඒ කෙලවරක් කරගන්න හම්බෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. මූල කර්මස්ථානයේ වශයෙන් මම කරන්නේ පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීම මෙනෙහි කරමින් එහි ස්වභාව ලක්ෂණ බලමින් විනාඩි 10ක් පමණ යන විට ස්වභාව ලක්ෂණ නොපෙනී පිම්බීම හැකිලීම සිවුම් වී වෙන්කර හඳුනාගත නොහැකි ලෙස ඊටමත් සියුම් පිරිමැදීමක් පමණක් ඉතිරි වෙයි. මේ අවස්ථාවේදී සමහර පර්යංකවලදී නින්දට වැටි නින්දට වැටේ. ඊයේ ධර්ම දේශනාවෙන් පසු මේ අවස්ථාවට අවදි වී ගිය පසු පැය එකමාරක් නින්දට නොවැටි භාවනා කරගත හැකි විය. පර්යංකයේදී ඇති වූ විවේකයේ බිඳගෙන ශබ්දයක් ඇති විය. ශබ්දයක් යයි මෙනෙහි කළෙමි. ශබ්දයේ කිසිවක් නොමැති හිස්තැනකින් සියුම්ව පටන්ගෙන ක්‍රමයෙන් වැඩි වැඩි කන පීරාගෙන ගොස් නැවත සියුම්ව නැති වී යනවා දුටු වෙමි. ඒ අවස්ථාවේදී කනෙන් යම්කිසි තරංග වාගයක් ශබ්දය දෙසට පැතිරෙනවා දුටු වෙමි. සමහර පර්යංකවලදී රාගසිතුවිලි රාගසිතුවිලි ද්වේෂසිතුවිලි ගලාගෙන එයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට අනුව එය රාගසිතක්, ද්වේෂසිතක් යයි හඳුනාගෙන ක්‍රියා නොකර සිටීමෙන් ඒවායේ බල බිඳී යන සැටි හඳුනා ගතිමි. මට භාවනාවේදී මුළු ශරීරයේම ගැහෙනවා වැටහුණා. විනාඩි 20ක් පමණ මේ ගැහෙන ගති ඊතා තදින් පැවති ටික ටික අඩු වුණා. නමුත් සම්පූර්ණයෙන් නැති උනේ නෑ. හැම වෙලාවෙම එය එය ලාවට පවතී. ඔබ වහන්සේගේ උපදේශක් පතමි. සක්මන් භාවනාව වම දකුණ යයි සක්මන් කරන විට මුලින් පොළවේ තද ගතිය, සීතල ගොරෝසු ගතිය, යටිපතුලේ සිනිඳු ගතිය, උණුසුම මෘදු මොලොක් ගතිය ආදිය මුලින් ඊටා පහසුවෙන් මෙන් කර හඳුනාගත හැකි වුවද විනාඩි 30කට පමණ යන විට ඇටසැකිල්ලක් එහාට මෙහාට ගමන් කරන බවත් පාළු තැනක හුදකලා වී සිටින බව වැටහුණා. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා. සමහරු ඇත්තටම චලන වගේ තේරුම් ගන්නවා. සමහරු උණුසුම සිසිලස වශයෙන් තේරුම් ගන්නවා. සමහරක පිඩු වෙලා තියෙන දේ මම ආහිර දේ වශයෙන් තේරුම් ගන්නවා. ආපෝ ධාතු වශයෙන් එක එක දවසට එක එක දවනිකා රංගන භූමිකා පේන්න පටන් අර ගන්නවා. ඉතින් කම්පන චංචල වශයෙන් දක්වපේකන දන්නවා ආනාපානේ තරංගාකාර කම්පන චංචලයක් මම වෙමි කියන එක තනිකර එක දිගට පවතින කම්පනයක් මම මැරිලා නැහැ කියන එක. ඉතින් ওই දෙකේ එකක් සිටිජේ වගේ පේනවා අනිත් එක මොහොතේ රැළ ගහනවා වගේ පේනවා. කොහොම කරුවත් කම්පන විතරයි තියෙන්නේ. ඉතින් කොයි වෙලාවක හරි ඒ කම්පන ලොකු වේවා පුංචි බාටපත් වෙනවා පුංචිව නැත ලොකු බාටපත් වෙන තරංග අතර වෙනස ඇති වුණාට මේක නතර කරන්න ඕනේ නම් පැනඩෝල් බොන්න ඕනේ. පැනඩෝල් නේ පොලිඩෝල් සමාවෙන්න ඕනේ. ඊවව නතර වෙනවා. ඒක මං කරන්න යන්නේ නැහැ පව් සිද්ධ වෙන නිසා. ඔය ඔක්කොමත් ඉවරලා අන්තිමට අන්තිම ගිනි අඟුරට සමාව දීලා ඔන්න හේතු වෙලා යන්න. ඉන්නකම් බලන්න ඕකේ නැලවිලි තමයි තියෙන්නේ. ඒක දිහා බලනකොට එක ලාභයක් තියෙනවා. හරියටම දන්නවනම් මේ තරංගාකාර චලන සහ තිරස් චලන ওই දෙක දිහා බලනකොට මේක ඇති ලාභයක් සත්කාරණයක් නැහැ. නමුත් පෞසිද්ධ වෙන්නේ නැහැ. පෞසිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිටිවෙන්න පුළුවන් පව් නොවීම සඳහා මේ Tamange කයේ මේ වර්තමානයේ අස්පනා අපිට මේ සිදුවෙන මේ තරංග ස්වරූපෙදී අබලානින්ට අපට අනුකම්පාවෙන් දේශනා කරලා තියෙනවා. නමුත් ඒක කරන්න බැරි එක හරි නීරසයි. ඒකාකාරී. ඉතින් අපි මේ නීරසකම රසයක් කරගන්න ඕන. ඒ ඒකාකාරීකම විචිත්‍ර බවක් කරගන්න තමයි මේ සතිය පාවිච්චි කරන්නේ. මේ සක්මණේදී වුණත් අපි හිතපු නැති සටහන් හිතපු නැති ආකාර වලින් මේ මේ විශ්වගත නැටුමක් නැටෙනවා මේක හැම වෙලාවෙම නින්දෙදිවත් ඉසුඹුලන්නේ නින්දෙදිවත් ඉසුඹුලන්නේ දඟලන ඒ ලෝක රංගමණ්ඩලේ ඒක තමයි දර්ශ ඒක තමයි චලනේ තියෙන්නේ ඉතින් මේක දිහා බලලා ඒ කෙලවර වෙන එකක් නෙවෙයි මේ කවදාකවත් කෙලවර වෙන්නේ නැහැ මේක හදන්න යන්නේ නැතුව හෝ මේක මගේ කියා ගන්න නැතුව හෝ මේ මම කියා ගන්න නැතුව මේක දිහා බලාන ඉන්න දර්ශනයට නැත්තම් දැක්කට නොදැක්කා වගේ බලන දර්ශනයට ඇහුණට නැහැ වගේ ඉන්න මේ දර්ශනයට දැනුණට නොදැනුණා වගේ ඉන්න මේ දර්ශනයට ඥානෙ තිබුණත් මැට්ටෙක් වගේ ඉන්න මේ දර්ශනයට ශක්තිය තිබුණත් කොන්දපන් නැති මිනිහෙක් වගේ ඉන්න මේ දර්ශනයට පණ තිබුණත් මලමිණියක් වගේ ඉන්න මේ දර්ශනයට උඟ දෙන්නේ බයිනෝ අකිරිය වාදේ එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටියක් කියලා. දැනසෙ කියනවා අපි මේ හික්මෙන්නේ මේ වගේ දඟලන දෙයක් අල්ලාගෙන පවු නොකර ඉන්නයි. සියලු පවෙන් ගැලවෙන්නයි මේ කටයුතු කරන්නේ. ඊටකොට ඊටු ටික හම්බ වෙනවා. ඒක නිසා ඒ කම්පන වේග වශයෙන් දැකලා ලියපු උත්තරයක් තියෙන්නේ. ඔකේ මේ නාඩගමට නටන්න හරි. ආඩම්බර වෙන්නත් එපා, කනකාටු වෙන්නත් එපා. කොච්චර දුරට කිසිම ඇඟිලි ගහීමකින් තොරව මේ විශ්ව නාඩගමට නටන්න දෙන්න පුළුවන්ද කියනවනම් ඒ තාක් කාලයක් කෙලස් නැති වුණා කියන විතක විතරක් අපි ආගම පැත්තෙන් ධර්ම පැත්තෙන් බාර අරගෙන ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. පින්වත් ගරු ස්වාමින් වහන්ස කෙනෙක් මූල කර්මස්ථානය හරහා වේදනානුපස්සනාවට සිත හැරුණු අවස්ථාවක වේදනාවන්හි සතිමත්ව සිටීමේදී මූල කර්මස්ථානයේ නැවත සිත පිහිටුවා ගැනීමට අවශ්‍යද? කයෙහි දැනෙන විවිධ වේදනාවන්හි සතිමත්ව සිටීමේදී එම වේදනාවන් සියුම් වී නැතිව යන්නේය. එෙහිදී සිත උඩු අතර ඇදී යන බවක්ද දැනේ. සිතේ හා කයේ දැඩි ශාන්ත බවක් අත්දකි. තවද භවනාවෙන් නැවත පීවි ස්වභාවයට පත්වන විට කයෙහි අප්‍රාණික බවක් දැනේ. එසේම ලොකු හුස්මක් එකවර කයෙන් පිටවන බවක් දැනෙන අතර කයට දැනෙන තද අප්‍රාණික බව නිසා ටික වේලාවක් ඇඳක දිගා සිටින විට කය සැහැල්ලු බවට පත්වේ. මෙවැනි ස්වභාවයක් මතුවන විට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. මේ ෂෝක් එකට බුදිය අනිල්ල මගෙන් අහනවා මොකද්ද කරන්න ඕනේ කියලා. බුදිය ගන්න ගිහලා එච්චරයි ඉතින්. වෙන මොනවා කියන්නේ? ඔන්න තාම හිටගෙන කතා කරනවා නම් ඔන්න මට ඇඳක් හදලා දෙන්න පුළුවන් ආ බබා එන්න දොයිය ගන්න කියලා. කොහොම කෙරුවත් දොයියට තමයි ආසාව තියෙන්නේ. ඒ කොච්චර කෙරුවත් මේ භාවනා නාඩගමේ භාවනා ඒ තරංගේ අපිට වළක්වන්න බෑ. ඒක නිසා කයට ඕන පහසුකමක් දෙන්න එක ඇති සාපයක් ඇත්තේ නෑ. නමුත් මේ කය කවදාකවත් සැප ඉල්ලලා නතර වෙන එකක් නෙවෙයි. ඒ නිසා අපි ඒකට මධ්‍යම ප්‍රමාණයක තියාගෙන මේ නාඩගමට යන්න ආරින්න. දිගට යන්න ආරින්න ගියාට පස්සේ මේ නාඩගම අධහන තාක්කල් කය පෙලෙනවා. කය උද්දීපනයටපත් වෙනවා, තැවිලි තියෙනවා. ඒ ඒ නාඩගම මම ඉපදෙන්න ඉස්සලා පටන් ගත්ත නාඩගමක්. මම මැල්ලි ගියාට පස්සේ තියෙන නාඩගමක් ඕකට නිකන් අඬු පුප්පන්න යන්න ඕනේ නැහැ කියලා ඒකෙන් හිත අර පරතෝ සංකල්පේ වගේම එකක් තියෙනවා දුරස්ත වෙච්ච ගමන් ශරීරයේ ওই කියන කෝලම් බහුරු කෝලම් අඩු වෙන්න පටන් ගන්නවා බහුරු කෝලම් තියෙනවා නම් ඒකට පොඩ්ඩක් සලකන්න හැබැයි එකක් මතක තියාගන්න මෙයා කවදාවත් ඇති කියන જાති කෙනෙක් නෙමෙයි ඒක නිසා මධ්‍යස්ථ මට්ටමට අවශ්‍ය සපහසුකමක් දෙන්න දීලිවලා මේ නාඩගම දිගට පේන්න අරින්න ඕනේ මේ පෙන්නකොට තමයි තේරෙනවා ඒක පෙන්වන්න ඕනේ නම් නිදාගත්තත් පෙන්වනවා අපට. ඉඳගෙන හිටියත් පෙන්වනවා. සක්මන් කරත් පෙන්වනවා. ඉතින් මේ වෙලාවේදී නිත්‍ය සමීකරණයක් නැහැ. මේක කළ යුතුයි කියලා එකක් නැහැ. පුළුවන් තරම් තියෙන අවධිය රැකගෙන ඒ ඥාන නාඩකමට බාධා විරහිතව එයා එන නටාගෙන එන තැලෙම නටන දිඩාරලා බලන්නේ. එතකොට අපිට මුලමඳාක බලන්න පුළුවන් මේ නාඩගමේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ දෙපා නමදිමි. පිම්බීම හැකිලිම විනාඩි 10කදී පමණ ඊතා සියුම්ව පටන්ගෙන තද ගතියකින් යුක්තව ඉදිරියට ඇදී යන බවක් හැකිලිම ඒ සමගම සියුම්ම බුරුල් වී පහළට බැසගෙන යන බවත් වැටහුණා. ඒ අතරතුර සිතුවිලි වේදනා ආවත් මෙනෙහි කිරීමෙන් තුනී වී සියුම් වී බිඳි බිඳි යන බවක් වැටහුණා. අවසානයේ සිතුවිලි වේදනා සියල්ල නතර වී මෙනෙහි කරන හිත සියුම් වී නූලක් වගේ උඩටම ඇදෙන බවක් වැටහුණා. සක්මන වම දකුණ වශයෙන් නිරීක්ෂණය කළා. එහි උණුසුම සීතල රළු ස්වභාවය අත්දැක්කා. ඔසවනවා තබන අවස්ථාවේදී කයේ බරගතිය විලුඹට දැනි යටිපතුල පුරා වීදී ඇඟිලි චලනයකින් අවසන් වුණා. ඔසවනවා යවනවා තබන අවස්ථාවේදී සියුම්ව දැනෙන බරගතිය දනහිස වලලුකර චලනයකින් පසුව බිමට පහත්වන බවක් වැටහුණා. කය දෙපැත්තට පැද්දෙන බවත් කකුල් දෙක ඉදිරියටම ඇදී යන බවත් වැටහුණා. අවසානයේ කයේ ස්වභාවය නොදෙනී සුළඟින් ඉදිරියටම ඇදෙන බව වැටහුණා. තෙරුවන් සරණයි. ඔය විදිහට පුළුවන් තරම් අනායාසයෙන් ආයාසයෙන් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ ඒක අනායාසයෙන් වෙන තැන දක්වම පෙරලිය විපරිණාමය රූපාන්තරණය බලන්න පුළුවන් වුණොත් මම යාගේ ඉඳලා මම නැත්තන්ට යනවා. දන්නා තැන සිට නොදන්න තැනට යනවා. විස්තර කරන්න පුළුවන් තැන ඉඳලා විස්තර කරන්න බැරි තැනට යනවා. ඒ පාර මග ආ විස්තරය හොඳට දන්නවනම් ඒක විස්තර කරන්න බැරි වුණාට ඒක මම නැති වුණාට නොදන්න දෙයක් වුණාට කවදාකවත් තනිකමක් දැනෙන්නේ නැහැ. තමයි තේරෙනවා මේක උපයපු දෙයක් කියලා. එචා මේ දෙකම දැනගෙන ඉන්නේක හොඳයි මමයා විතරක් දැනගෙන ඉන්නවට වඩා. ඒ නිසා මේ මමයා නැති විස්තර කරන්න බැරි නොදන්න තැනට හැකිතාක් ඇතුළට ගමන් කරලා ඒ ඒ භූමියට අනේක තමයි මේ භාවනා වැඩමුළුවකදී අපි කරන එක කෘත්‍යයක්. ඒ නිසා ඒකට නිසින්ින්ද යන්නරින්න දන්න දැන සිට හැකිතාක් ඒ නොදන්න භූමියට ඒ යන්න යන්න මේකේ ප්‍රතිශක්තියක් වැඩෙනවා. මේකේ උත්ප්‍රේරණ ශක්තියක් එන්න පටන් ගන්නවා. අපි දන්නේ කොච්චර පොඩ්ඩක්ද නොදන්න පැත්ත කොච්චර තියෙනවද කියලා. යන්න බැරි බය නිසා. අපි මේ දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩිය කියන නිසා යන්න බෑ. භාවනාවේදී සද්ධාව නිසා සීලය නිසා සතිය නිසා පොඩ්ඩක් අභීතව ඒ ශේෂ්ත්‍රයට අනේක තමයි තල්ලු කරන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ හවස සක්මන වෙනදාට එක කකුලක් ඔසවන විටම අනෙක් කකුල ඒ සඳහා සූදානම් වෙනවා. අද වම් පාදයේ ඔසවනවා තබන අවසන් ඔසවා තබන අවසන් වනතුරුත් දකුණු පාදයේ විලුඹවත් සැලුනේ නැහැ. දකුණු පාදයේ නිශ්චල බව හැඟී ගියා. දකුණු පාදයේ පතුලේත් රළු බවක් පැවතියා. ටික වේලාවකට පසු දෙපා වලටම දැඩි රළු ස්වභාවයක් පැවතියා. බොරු කකුල් කාරෙක් පෙරහැරේ යනවා වගේ මට හැඟුණේ. නමුත් පසුබට උනේ නැහැ. පැයක කාලයක් ඒ අයුරින්ම සක්මන් කළා. සක්මන් කිරීමට ගියෙත් හරිම ප්‍රබෝධයෙන්. කය ක්‍රියාත්මක වන්නේ සිතට අනුවයි. මේ සිතේ හුදකලා බවදෝ කියා සිතුණා. සක්මනෙන් පසු පර්යාංකේ පැයක් හිටියා. නමුත් පිම්බීම හැකිලිම නම් දැනුනේවත් නැහැ. සිතේ සමාධියකුත් තිබෙන බව දැනුණා. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන අදහසින් පැයම ගත කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආධුනික යෝගාවචරයේ පිම්බීම හැකිලිම නොදැන අවස්ථාවලදී ආධුනික යෝගාවචරයේ පිම්බීම හැකිලිම නොදැනෙන අවස්ථාවලදී ක්‍රියා කළ යුත්තේ කෙසේදයි පහදා දෙන්න. ඊයේ රාත්‍රී සක්මන් කරන විට දකුණු පාදයේ රළු බවක් පැවතියා. දකුණු පාදයේ පතුලෙත් එම ස්වභාවය තිබුණා. විනාඩි 30කට පමණ පසු දකුණු පාදයේ තබන විට මුළු ඇඟේම මස් පිඩු සෙලවෙන බව වැටහි ගියා. ටික වේලාවකින් දකුණු පාදයේ සාමාන්‍ය අතට හැරී වම් පාදයේ රළු ස්වභාවය පැවති අතර වම් පාදයේ තබන විට ඇඟේ මස්පිඩු සෙලවෙන ආකාරය නිරීක්ෂණය කළා. අද උදෑසන සක්මන ආරම්භයේදීම දෙපාවල කෙන්ඩා ප්‍රදේශවල හා වල්ලුකර ප්‍රදේශයේ දැඩි වේදනාවක් පැවතියා. දකුණු පාදයේ විලුඹ වේගයෙන් පොළව හා ගැටෙන බව නිරීක්ෂණය කළා. ටික වේලාවක් යන විට පාදවල අපහසුතාවය මගහැරී ගියා. වරින් වර සක්මන් මළුව කෙලවර කෙලවර සිට කය නිරීක්ෂණය කළා. මූණේ මස්පිඩු ලතාවකට නලියන බවත් හිස දෙපසට ඇදී යන අයුරුත් ශරීරය තුල වීමෝලකමෙන් නොනවතින වේගවත් ක්‍රියාකාරීත්වයක් ඇති බවත් වටහා ගත්තා. සක්මන් කරන විට S2 නිලංකාර වුණා. කය කය මිටි වී යන ආකාරය දැනුණා. සියලු සිදු වූ සියල්ල දෙස අවධානය යොමු කරමින් සක්මන සිදු කළා. සක්මනේ පැය ආසන්න වන විට සිතේ හුදකලා බව හඳුනාගත්තා. ඉන්පසු පර්යංකය සුවසේ සිටියා. පිම්බීම හැකිලිම නම් දැනුනේ නැහැ. එච්චරයි ස්වාමීන් වහන්සේ. ඒ සක්මණේ පිම්බි මැකිලිම කතාවක් ඇත්තේ නෑ. නමුත් පරියන්කෙත් කියලා තියෙනවා පිම්බි මැකිලි පේන්නේ නෑ කියලා නිසා නිකන් දල වශයෙන් මතක තියාගන්න විපස්සනා විශේෂයෙන් විපස්සනා භාවනා කමඨාන් සුද්ධ කරනලාදී නෑ කියන වචනේ හෝ බෑ කියන වචනේ කමඨාන් වார்த்தාවට ගියා නම් ඒ කියන්නේ ලියන්න දන්නේ නෑ. මේ තියෙන දේ කියපන් කියලා විතරනේ කමඨාන් වார்த்தා ඉල්ලන්නේ. ඒකට නෑ කියලා කියන්න වෙන්නේ නෑනේ. මේ තියෙන දේ මේ නැති දෙයක් දඟලන්නත් බෑ කියන්න වෙන්නේ. ඒ නිසා මේ පිම්බි මැකිඩෙන් පේන්නේ නැති එක ආධුනිකයෙක් වශයෙන් කොහොමද කටයුතු කරන්නේ ප්‍රශ්නයක් එන්නේ ඒ වෙනකොට තේරෙන දේ, වැටහෙන දේ කිව්වනම් මොනම වෙලාවකවත් මට ආවල් දෙක ලැබුණ නැහැ කියන්න බෑ. ඒ කියන්නේ බලාපොරොත්තු සුන් වෙන්න නම් යන්න ඕනේ බලාපොරොත්තු. විපස්සනාට කිසිම බලාපොරොත්තුවක් යන්නේ. ඉදිරිපත් වෙච්ච දේ ඉදිරිපත් වෙච්ච විදිහට වාර්තා කරන්න. එනිසා වාර්තාවේ දෝෂයක් නැහැ. නමුත් අර මනෝ සංකල්ප කීපයක් හිතේ හොල්මන් කරන බව පේනවා. ඒක නිසා පරියන්කේදී වැටුනේ නැහැ වෙනම ප්‍රශ්නයක් තියෙනවා. සක්මන් ලස්සන තොරතුරක් දීලා ආයෙත් කියනවා අනේ සක්මනේදීත් පිම්බීම හැකිලිම වැටුන්නේ නැහැ කියලා. නෑ පිම්බීම හැකිලිම කියන්නේ නිවනත් නෙවෙයි. පිම්බීම හැකිලිම ඔක්කොටම වැටෙන්න ඕනකමකුත් නැහැ. ඒ නිසා මේ ලියලා තියෙන කොහොඳයි. නමුත් ඒ අහලා තියෙන ප්‍රශ්න උත්තරේ කියන්න තියෙන්නේ නෑ බෑ කියන දෙක කොතනක හෝ කමටහන් වார்த்தාවක ලියන්න උනා නම් ඒ මනසට විපස්සනාව කියන එක තේරිලා නැහැ. සතිය කියන එක තේරිලා නැහැ. ඒ නිසා පේන දේ පේන හැටියට ලියන්න. ගරු ස්වාමින් වහන්සේ ආදුනිකයෙකි. මම උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. පිම්බීම හා හැකිලිම කෙටියෙන් සිදු වුණි. ඒ අවස්ථාවේදී ප්‍රීතියක්ද ඇතිවිය. උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳ අවබෝධ වුණේ එය සිදුවන අවස්ථාවේදීය. වෙන සිතුවිලි පැමිණියත් ඒවා ගණන් නොගෙන පිම්බීම හැකිලිම කළෙමි. විනාඩි 20ක කාලයක් කළමි. ඉන්පසු නොදැනීම සිත විවේක විය. සුදුසු උපදේශක් පතමි. දැන් මේ විදිහට දිගට කරගෙන යන්න එම විශේෂයක් වෙනස් කරන දෙයක් නැත්තේ නෑ. ඔය යන ක්‍රමය හොඳයි. ඔයිට වැඩි උත්සන්නව ආසන්නව බලමින් ඉදිරියට යන එකයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රියේදී ස්වාමින් වහන්සේ පැවැත් වූ ධර්මදේශනයට පෙර ස්වාමින් වහන්සේලාට දන්පැන් පූජා කිරීමේදී මාද ස්වාමින් වහන්සේලාට දන්පැන් පූජා කළා. දන්පැන් පූජා කර ස්වාමින් වහන්සේලාට වන්දනා කරන අතර මාගේ ශරීරයේ වේවිලීමටපත් විය. එය කොපමණ වේලාවක් මා සිහියෙන් කටයුතු කළමි. එය කොපමණ වේවුලුවත් මා සිහියෙන් කටයුතු කරමි. යනුවෙන් මා දැඩිසේ අදිෂ්ඨාන කර ගතිමි. මා වෙවුලන අතර වාරයේද ස්වාමින් වහන්සේලාට දන්පැන් පූජා කළෙමි. ස්වාමින් වහන්ස මාගේ ප්‍රශ්නය වනුයේ එසේ ස්වාමින් වහන්සේලාට දන්පැන් පූජා කරන අතර වාරයේ මගේ ශාරීරියේ වේවිලීම මට වේවිලීමට ලක් වූයේ කුමන හේතුවක් නිසාද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාසුය ලැබේවා. තෙරුවන් සරණයි. පැවිදි යෝගයක් තියනා වගේ මට කේන්දරෙන් පෙයි. ගීයෙක්ද මෑණි කෙනෙක්ද මන් දන්නේ නැහැ කොහොමද මේ කේන්දරේ මම බලපෑකේ පැවිදි යෝගියක් තියෙනවා වගේ තමයි පේන්නේ. භයානක වෙවිලිල්ලක් ඔක. සංසාරේට ගිහි ලෝකෙට භයානක වෙවිලිල්ලක්. ගණන් ගන්න එපා සතිය තියෙනවා. අපි යන්. බය වෙන්න එපා වෙවුලොත් බය වෙන්න එපා. පැවිදි යෝගයක් තමයි පේටන තියෙන ග්‍රහ චක්‍රය හැටියට. ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාව කිරීමේදී ස්වාමින් වහන්සේ කිව් පරිදි ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරමි. එසේ කිරීමට පෙර කුෂන් කොට්ටේ මත වාඩි වූ මා ආනාපාන සතිය කිරීමේදී විනාඩි 5ක් පමණ ආස්වාස හා ප්‍රස්වාසයට අවධානය යොමු කළෙමි. ඉන්පසුව සිතුවිලි ආ විට එයට අවධානය යොමු විය. පසුව කෙසේ හෝ ආනාපාන සතියට අවධානය යොමු විය. ටික වේලාවක් ඒ කිරීමේදී නැවත සිතුවිලි වලට අවධානය යොමු විය. එසේ කිරීමේදී ආනාපාන සතිය වැඩිීමේදී කකුල් දෙක වේදනා දුනි. එවිට මා වේදනාව දැනේ යනුවෙන් දිගින් දිගටම මෙනෙහි කළෙමි. එවිට වේදනාව තුල දිගු වේලාවක් සිටීමට මට හැකිවිය. එසේ පැයක් පමණ සිටීමට මට හැකිවිය. හිසේ කැක්කුමක් පැමිණියේ නැත. ආස්වාසය සහ ප්‍රස්වාසය මෙනෙහි කිරීමේදී මගේ සිත සමාධිගත විය. එය මම කරන කටයුතු වලට මහඟු පිටුවහලක් විය. එසේම කේන්ති අඩු වී සිත තැම්පත් විය. සිත සාන්තභාවයට පත්විය. තවත් වේලාවක ආනාපාන සතිය වඩන විට කකුල් වේදනාවට පත්වන නිසා බංකුව බංකුව මත වාඩි වී පාද රවුම් කොට්ටේ මත තබා පර්යංකයෙන් සිටිමි. එවිට පාද එවිට පාද සෑහෙන වේලාවක් වේදනා දුන් නැති විට අවධානය සමාධියට සහ සිතුවිලි වලට යොමු විය. ආනාපාන සතිය කිරීමේදී මා කොඳු පෙදෙස කෙලින් තබා භාවනා කරන්නෙමි. එවිට ටික වේලාවක් ආනාපාන සතිය වඩන විට කොඳු පෙදෙස පිටුපසට වැටෙන්න යනවා වාගේ දැනුනි. එවිට මා කොන්ද කෙලින් තබා ගතිමි. නන් නන් විටක ශරීරයේ උඩ කොටස එනම් ආමාශයෙන් උඩ කොටස ගැහෙන්න ගත් ගත් ගත්්‍රිය. එය මට දැනුනි. එය තප්පර දෙකක් පමණ මා වේදනාවේ සිටීමේදී භාවනාවේ නිවත් විය. පසුව තව වේලා වෙලා තිබෙන බැවින් නැවත භාවනා කිරීමට පෙළඹුණද හදව හදවත පාදවල වේදනාව නිසා එය ආනාපාන සතිය වැඩිවීමට නොහැකිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ විදිහට Tamanට ඕන දේ නොතිබුණාට සතියෙන් අවදි භාවයෙන් වෙන දේ මේ බලාපොරොත්තු දෙයක් නැතුණාට තියෙනවනම් ඒක දිගට සතිය දියුණුවක් විදිහට සලකලා අඛණ්ඩ සතිය පවත්වන්න උත්සාහ කරන්න පෙනිච්ච දේවල් නොපෙනිච්ච දේවල් විශේෂයෙන් නොපෙනිච්ච දේවල් ගැන චෝදනා කරන්න ඕනේ. පේන දේවල් වලත් ওই වෙනම විස්තර බලන්න ඕනේ. මොකද ඒකට බාධාකින්තරෝ යන්න දෙනවා. විස්තර බලනවා නම් බලන්නේ තමයි නතර වෙච්ච අරමුණක හෝ මූල කර්මත්තානේ විතරයි. ඒ නිසා මේකේ අහගෙන ඉන්නකොට එච්චර විශේෂයක් කියන දෙයක් නැහැ. මේ විතර දිගට යන එකයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මනසට වෙහෙසක් නොවන සුළු විවේකී සතියකින් යුක්තව මූලික අරමුණ සද්ද වේදනා සහ සිතුවිලි දෙස සමතත්වයෙන් බලා සිටිය හැක. ආනාපානයත් වම දකුණත් යන මූලික අරමුණු සිත පිහිටනවාට වඩා සිතුවිලි දිගේ සිත දිව යන බව දැනේ. ශබ්ද නිසා ඊතරම් බාධාවක් නැත. පිටගිය සිතුවිල්ල පිළිබඳවත් නැවත මූලික අරමුණට ගන්නා සංදිස්ථානයේ පිළිබඳවත් පහත පරිදි විවිධ අත්දැකීම් ලැබුවෙමි. මූලික අරමුණේ බාහිරට ගිය සිත රාග සහිතද, දේශ සහිතද, මද සිහිය යුක්ත ප්‍රදේශයක සිටියේ දැයි යන්න හඳුනාගත් සැනින්ම ඉබේම මූලික අරමුණ පැමිණේ. ইহත විස්තර රහිතවම රහිතවම බාහිර පිළිබඳ සිතුවිල්ලක් පමණක් යයි හඳුනාගත් සැනින්මද ඉබේම මූලික අරමුණට පැමිණේ. බාහිර යම් කිසිවකට සිත පිට ගිය බව හඳුනාගත් විට එම සිතුවිල්ල දියාරු වෙමින් ගොස් මූලික අරමුණ ප්‍රබලව දකිනාතුරු මදක් කල්ගත වන බවද දැනේ. මදක් කල් යනු තප්පරයක්වත් නොවේ. ඔබ වහන්සේගේ නීවරණ පිළිබඳ ධර්ම දේශනාවෙන් පසු සිත පිට යාම පිළිබඳ වැඩිදුර සෙවීමටත් ඒවා වෙන වෙනම හඳුනා ගැනීමටත් උනන්දු වෙමි. රාගයක්ද ද්වේෂයක්ද ඒ දෙකටම බෙදාගත නොහැකි අසතිමත් සිතුවිල්ලක්ද යන්න. එම නිසාම බාධාවකින් තොරව හොඳාකාරව මූලික අරමුණට නැවත එල්ලවන සිත නැවතත් ආපසු හැරී ඉහත වර්ගීකරණය පිළිබඳ කතන්දර ගොතන්නට පටන් ගනී. ඒ වෙනුවෙන්ද මූලික අරමුණ පාවා දීමට සිදුවන බවක් දැනුනි. තවද සිත පිට යන විටම හඳුනා ගැනීමේ සතියක් මා තුල ඇති අතර සිත මූලික අරමුණට එනකොටම හඳුනා ගැනීමේ සතියක් මා තුල පවතී. එම නිසා ගැටලු දෙකක් මතුවිය. මූලික අරමුණේ සිත යම් කිසිවකට පිටගොස් නැවත පැමිණි බව හඳුනා ගැනීම ප්‍රමාණවත්ද නැතහොත් සිත පිට ගියේ කුමන වර්ගයේ අරමුණකටදයි හඳුනාගත යුතුයද සිත පිට යන විටම හඳුනාගත නොහැකි වීම මා තේරුම්ගත් පරිදි අරමුණේ මුල නොදැනීම මාගේ දුර්වලතාවයක්ද එසේත් නැතිනම් සිතුවිල්ලේ අග දකිනා විටම මා ඉබේම දැක ඇත්තේ ආනාපානයේ මුලද තෙරුවන් සරණයි මේක පීවරෙන් පීවර තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා කොයි වෙලාවක හරි මේ මුළු චිත්‍රයටම වැදගත් වෙන්නේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවීමේ පාඩම. හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ නැත්නම් පිට ගියාට කමක් නැහැ. නැවත අපව අරමුණට ගැනීම තමයි මගේ යුතුයකම අනුග්‍රහය. අරමුණ ගත්තට පස්සේ සාර්ථකත්වයේ තීන්දුව එන්නේ අරමුණේ විස්තර බලන්න පුළුවන් නම් පිට ගියේ පිට ගියාට පශ්චාත්තාපෙත් නැහැ. ආපහු ගන්නත් පුළුවන් ගත්තට පස්සේ අරමුණට හානියක් වෙලා නැහැ. ආන්නේ විදිහට හිත පිට යෑම පිළිබඳව පශ්චාත්තාප නොවි තාක්ෂණිකව මේක ඔප්පු කරන්න ඕනේ ආපහු ගිහිල්ලා අරමුණේ විස්තර බලන ගතියෙන් එතකොට පේන්න පටන් අර ගන්නවා පිට ගියයි කියලා පශ්චාත්තාප වීම තමයි පව් කියන්නේ පිට ගියයි කියලා පශ්චාත්තාප වීම තමයි අකුසල් කියන්නේ ඒකට කියන්නේ අකුසල් සමාදානය කියන්නේ මේ පෘථග්ජනකේ වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකම් කරපු අකුසල් සමාදන් වෙවි ඉන්නවා මොකද යාට සමාදන් වෙන්න අරමුණක් නැහනේ සතියක් නැහනේ යෝගාවචරය වෙනුවට සතිය සමාදන් වෙනවා අරමුණ සමාය දන්නවා පිට යන එක තාම යනවා පශ්චාත්තාප වෙනවා අරමුණ සමාද පව් සමාදන් වීම වෙනවා නමුත් දැන් විකල්පයක් තියෙනවා කවදා හෝ තේරුම් ගත්තොත් එහෙම මේ අරමුණේ ඉන්න එක සතිය සමාදන් වෙලා පව් සමාදන් නොවී ඉන්න தත්ත්වෙට ඒකට කියනවා ආර්ය භූමියටපත් උනායි කියනවා එහෙම නැත්නම් උසස් තත්ත්වයකටපත් උනායි කියනවා කැමැති නම් වෙච්ච පව් සමාදන් වෙවි ඉන්න පුළුවන් නොවීමට සාරිපුත්‍ර ස්වාමීන් අපිට අවසරයක් දීලා තියෙනවා. නමුත් අවසරය දුන්නට ඒක ක්‍රියාවත් කළ දකින්නකන් අපිට සාර්ථක සංසය විශ්වාස නැහැ. ධර්ම විශ්වාසත් නැහැ. සංඝයා විශ්වාසත් නැහැ. ඒ නිසා ඒ ක්‍රියාත්මක වෙනකොට පියවරෙන් පියවර තමයි යන්නේ. හොඳයි, ගත්ත උත්සාහය හොඳයි. නමුත් මේ පාර දිගේ තව ටිකක් ඉදිරියට යන්න වෙනවා. අත්දැකීම් ලැබමි. අවසරයි ස්වාමින් වහන්සේ. ඊයේ රාත්‍රියේදී මා ආනාපාන සතිය වැඩිවීමට පටන් ගත් කල ටික වේලාවක පසු පරුෂ වචන සිතට නැගුණි. එය දිගින් දිගටම සිදුවිය. එය මාහට ආනාපාන සතිය වැඩිවීමට බාධාවක් විය. එසේම භාවනා කිරීම භාවනා කිරීම බාධා එල්ල විය. පසුව ආස්වාසයට සහ ප්‍රස්වාසයට අවධානය යොමු කළ පසු ආනාපාන ආනාපාන සතිය වඩන විට පරුෂ වචන සිතට නැගුණු බව ස්වාමින් වහන්සේට දැන්විය යුතුය යනුවෙන් සිතින් සිතන විට නැවතත් පරුෂ වචන සිතට නැගුණි. තවද ආශ්වාසය කිරීමේදී සීතලක්ද ප්‍රශ්වාසය කිරීමේදී උණුසුමක්ද දැනුනි. එම මා අවධානයෙන් ආශ්වාසය සහ ප්‍රශ්වාසය කළමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය කිරීමේදී ඊටම සමාධියට මාපත් විය. ටික වේලාවක් මා භාවනා කළ පසු මාගේ පාදයන් වේදනා දෙන්නට විය. පසුව වේදනාවක් යනුවෙන් මෙනෙහි කළ පසු එය වේදනාවේ රැඳී සිටමින් පසු භාවනාවේ සිටීමට අපහසු නිසා සක්මන් භාවනාවට යෙදුනි. ආනාපාන සතියේ සිටින විට සිතට සිතුවිලි ආ විට ඒවා කල්පනා කරලා වැඩක් නැහැ කියා සිතමින් මා නැවත භාවනාවට යොමු විය. සක්මන් භාවනාව කිරීමේදී ස්වාමින් වහන්සේ දේශනා කළ පරිදි හිස රදය ආවවද එය දිගින් දිගටම භාවනා කළ යුතු බව දේශනා කළ පරිදි මා සෑම දවසකම සක්මන් භාවනාව කිරීමට තිබෙන කාලච්ඡේදයේ මා සක්මනේ යෙදුණෙමි. ඊයේ රාත්‍රියේද සක්මනේ යෙදුණෙමි. එය යෙදෙන විට මා පළමුව විනාඩි 4ක් පමණ සිහියෙන් එහෙට මෙහෙට ගමන් කළෙමි. පසුව තබන තබමි තබමි යනුවෙන් සිතෙන් මෙනෙහි කරමින් වම් පාදයේ සහ දකුණු පාදයේ තබමින් රළු පාවඩය මත සක්මන් කළෙමි. එය සක්මන් කරන විට සිත සමාධිගත විය. සිතට සිතුවිලි ඇවිද නැත. මා එයටම අවධානය යොමු කළෙමි. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට හිසේ වේදනාව දැනුනි. එය තදින්ම දැනුනි. පසුව භාවනා කිරීමට අපහසු නිසා නැවත ආනාපාන සතිය වැඩිවීමට සූදානම් විය. වෙනත් දවසක මා උඩමළුවේ සක්මන් කරන විට හිසේ වේදනාව පැමිණියේ නැත. එදවස හිස සිසිල් විය. එය මට සැනසීම ගෙන දෙන්නක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකදී අර මුල් කොටසේ කියනවා මේ භාවනා කරන පරිස වචනේ නෝයි කියලා ඉතින් මේ පරිස වචනයක් බවට පත් වුණා නම් තව කෙනෙකුට ඇහෙන්න ඕන. අහුවේ නැත්නම් ඒකට වචනයක් කියන්නේ නැහැ. වචී කර්මයක් වෙන්න තියෙන්නේ වචනෙට බිඳෙන්න ඕනේ, වීතික්‍රමණය වෙන්න ඕනේ. ඉතින් මේවට කියන්නේ විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක කියලා. ඒ විතක්කය Tamanට වචනයක්ද විතක්කයක්ද කියලා තේරුම් ගන්න බැරි තරම් ඒකේ පැටලිලා අපි තියෙනවා. ඒ නිසා මේක අකුසලයක් වෙන්නේ නැහැ. අකුසලයක් වෙන්න වචනෙට නගින්න ඕන. අපි පරිසෝචන කියලා කිව්වට පරිසෝචනක් වෙන්න කටින් එළියට එන්න ඕන. තව කෙනෙකුට ඇහෙන්නත් ඕන. අපි කියලා හොඳට මුකුණු වරප දෙකක් බැස්සට බැන්නට ගහකට ගහලල්ලා ඉතින් ඔය ගහ ගණන් ගන්නෑ. ඒකට පරිසෝචන වෙන්නේ නැහැ ඒකට. එනිසා එහෙම එනකොට ගහක් ගලක් ගාවට ගිහලා උන්තර හොම්පට දෙයක් දමලා ඇනලා කුණු වර්ප දෙයක් කිව්වට පස්සේ ආ ගහට ගලටත් ඔය ගානක් නැහැ අපිත් තියෙනක පිට වුණා. දැන් සෙනක මැදට ගියොත් ඊගාව එකත් අපිට හොම්පට අයින්නවා. අන්න කඩේ කචා. ඒ නිසා වීතික්‍රමණය වෙලා නැහැ. ඉතින් වීතික්‍රම වෙලත් නැතුව මේක අකුසලයක් කියලා සමාදම් කරන එක තමයි අපේ තියෙන අකුසලෙ. වීතික්‍රමණය වෙන්නේ නැතුව වීතික්‍රමණ අකුසලයක් විදිහට මේක උඩ තියෙනවා. මේවට කියන්නේ අකුසල නෙවෙයි මේවට කියන්නේ වීතික්‍රම නෙවෙයි වීතික් මේ මේ විතක්ක. ඉතින් මේකේ ගොඩාක් ඇතුළේ යන මේ විතක්කය බිඳිලා සද්දයකට ඇහුණද නැද්ද කියන එක තමයි තීන්දුව කරගන්න බැරි තරම්. ඒ නිසා බිඳිලා එළියට ගිය දෙයට දෙන නම අපි දෙනවා. මේකද කියන්නේ විතක්ක විපහාරය කිය. මේක දෙයයන්ට ඇහෙනවයි කියනවා. මනුස්සයන්ට ඇහෙන්නේ නැහැ. මිනිස්සු දෙයයන්ට ඇහෙන්නේ මිනිස්සයා හිතා කියන්න හිතන දේ දෙයයන්ට ඇහෙන්නේ. විතක්ක විපහාරය ඇහෙනවා. ඒ නිසා මේ මිනිස්සයා වචන කියන්නේ ඉස්සලා දෙයියෝ දන්නවා. මම දැකලා නැහැ දෙයියෝ අපි ලොකු සාන්තිනෝට කියලා තියෙනවා. විතක්ක විපහාරය දැනෙනවා. මේ විතක්ක විපහාරයේ වචනයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. මේක මේක කියන්නේ මේ සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා දන්නේ නැහැ. මේක තියෙන සංකල්ප මට්ටමේ. අපි යථාර්ථයක් කරගන්න. වචනේ බිඳුන වගේ අරගෙන. ඉතින් අර මේක දන්නේ නැත්නම් වචනයක් බිඳීවේ අකුසල් සිද්ධ වෙනවා. මේක මේ මොකුත් වෙලා නැහැ දැකපු හීනයක් විතරයි කියලා දන්නවනම් මේක බිහිලුවක් විතරයි මේක. ඉතින් ඒක නිසා මේ ලෝකයේත් එක්ක අපි 80න් ගත කරනකොට නැත්නම් ලෝකයේත් එක්ක ගත කරනකොට මොන පටලවිල්ලක්ද තියෙන්නේ. ඒ නිසා මෙවට ලොක්කන බලන කණ්ණාඩියට දාලා බලන්න යන්න එපා. ප්‍රകൃතියට දාලා බලන්න අපි පාවිච්චි කරන වචන කොච්චරක් අපිට අරියාදුවට තියලාද අපි කතා කරන්නේ කියලා. අනුකම්පා විරහිතව කතා කරන්නේ. ඉතින් මේක නිසා අපි ජීවිතේ මල් විහිං පල් කියලා කියනවා. ජීවිතේ මල් අපි විහිං පල් මොකද වෙච්ච නැති අකුසල වලටත් අපි ඉල්ලගෙන පරිප්පු කරනවා. ඉල්ලගෙන දුක් විඳිනවා. ඒක තමයි මේ විපස්සනා දන්නේ නැතිකමේ තියෙන දෝෂේ. ඒක නිසා අනවශ්‍ය අධිචෝදන පත්‍ර බාර දෙන්න යන්න එපා. මේක විතක්ක වශයෙන් සලකලා දිගට භාවනා කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මහා භාවනා කර අවසන් වූ පසුත් එදිනෙදා වැඩ කරද්දී හිත හුස්මේම පිහිටයි. එසේම ධර්මදේශනයේ අවස්ථාවේදී ස්පියාගත් කල හිත හුස්මේ පීඨන අතර ධර්ම දේශනයද හොඳින් ඇසේ. එසේම ගාථා හෝ පිරිත් සජ්ජායනය කරන විට හිස තොල් වල පිහිටයි. එම තොල් චලනය වන ආකාරය සියුම්ව දැනේ. මේ භාවනාවේ දියුණුවක් යයි මා දනිමි. තව දුරටත් මේ දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඕනේ දියුණුවක් ලැබෙයි. නමුත් මූල කර්මස්ථානය අමතක කරන්න එපා. ඒක තියෙන තාක්කල් දියුණුවයි. ওই ලැබෙන දේවල් දිගේ ගිය ගමන් වෙන්නේ මූල කර්මත්තන අමතක වෙනවා. ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පියවර මැන්නේ කියලා ගහපල්ලේ වැටලා මැරෙනවා. ඒ නිසා ওই අතුරු ලාභ තියාගන්න හැබැයි මේකට මුල් වෙච්ච මූල කර්මත්තන දිගේ ඉදිරියට අනේක තමයි අපේ සාමාන්‍ය මූල මේ ඥානය කියලා කියන්නේ. ඒ සමේ අතුරු අතිරේක ලාභ මේ අතුරු නිෂ්පාදන ගැන වැඩි කලබල වෙන්න යන්න එපා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා පරියංක භාවනාව වඩන විට පළමුව ඉන්නා ඉරියව්ව දෙස සිතින් බලා සිට පසුව මා හුස්ම ඉහළ පහළ ගන්නා විට ඒ හුස්ම රැලි ගැටෙන තැන් හොඳින් නිරීක්ෂණය කළෙමි. පසුව වෙන වෙනම හුස්ම ඉහළ යාමේදීත් පහළ දැමීමේදීත් සිදුවන වෙනස් වීම හොඳින් නිරීක්ෂණය කළෙමි. එෙහිදී හුස්ම රැල්ල ඉහළට ගැනීමේදී නාස් බිත්තියේ ගැටි නාස් කුහරය තුලට ඇදී ගොස් තුනී වෙන බවක් දුටුවෙමි. තවද හුස්ම ඉහළට ගන්නා විට මාගේ උදරයට යමක් දමා එය නූලකින් ඉහළට ඔසවනවා මෙන් දැනිනි. පසුව මා හුස්ම රැල්ල පහළට හෙළන විට එදෙස හොඳින් බලා සිටියෙමි. මෙහිදී හුස්ම රැල්ල පහළට එන විට නාස් කුහරයෙන් පිටවි උඩුතොලෙන් ගැටි විසිරී යන බවක් දුටුවෙමි. හුස්ම පහළට හෙළන විට ඇඟට ඊතා සැහැල්ලු බවක්ද දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා භාවනාවට වාඩි වූ පසු පළමුව ඉන්නා ඉරියව්ව මෙනෙහි කොට පසුව මා සිතත් සමග ස්වල්ප වේලාවක් කතා බහ කොට සිතට බාහිර අරමුණු කරා නොගොස් මා සමග ආස්වාස ප්‍රස්වාසයේ සතිය පිහිටුවාගෙන සිටින ලෙස ඇරයුම් කොට භාවනාවට සූදානම් වේ. එවිට මාගේ සිත බාහිර අරමුණු කරා ඇදී ගියත් එහා වහා එය නැවත මූල කර්මස්ථානයේ වෙත රැගෙන ඒමට හැකියාව ලැබේ. ස්වාමින් වහන්ස මා මෙහිදී සිදු වූ අතපසු වීමක් නිසා මාගේ සිත ගොඩක් පසුතැවිලි වේ. මා භාවනා කරන විටද විටින් විට මට මෙය සිහිවේ. මෙය මාගේ භාවනාවට ඊටා කරදරයකි. මෙයින් මිදී භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔය අතපසු මගේ කිව්වොත් ඇවෙන්න ඕන. ඒ අතෝසීමේ හිතාමතා කරපු දෙයක් නම් ඒ අදාළ පුත්‍රලේ කාට කියලා කකුල් දෙකල්ල වැඳලා සමාව ගන්නවා. මේ නොහිතා වෙලා තියෙනවනම් මේ අපේ හිත හිතිලා කරපු දෙයක් නොහිතී කරපු දෙයක් දෙකම සමාදන් වෙලා විඳවන හැටි බලන්න. ඒ ඔක්කොම පිංකම් තියේදී අර වෙච්ච අතපසු වීමම නැවත නැවත ඉස්මතු කර කර අපි දැවෙනවා. ඒකට පුදුම ආසාවක් තියෙනවා. නමුත් එකක් තියෙනවා. ඒ අතපසු නැවත නැවත එන්නේ එන්නේ ඒකේ බල බිඳෙනවා. ඒසයට එන්න දෙන්න නිසිනින්ද එන්න දෙන්න. ඒකට කනකට වෙන්නත් එපා, සන්තෝෂ වෙන්නත් එපා. මතුවෙන්න මතුවෙන්න මතුවෙන්න ඒක නැවත මතුවීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. නමුත් අපේ හිත මේ කරන ඔක්කොම හොඳ තියෙද්දි මේ නරක එක විතරක් සමාදන් වීමේ තියෙන කඩප්පුඩි නොකෑමනා දහපතුරක් ගතිය පොඩ්ඩක් බලන්න. ඒක මිනිස්සයා තුළ සාධාරණ ගතියක්. ඒ නිසා භාවනා නොකරනවා නම් අපිට කිසි දෙයකට වාංගු වෙලා මේ වගේ දෙයක් ඉගෙන ගන්න හම්බෙන්නේ නිසා කරන භාවනා සන්තෝෂයෙන් කරන්ඩ ඒ වුණාට අපේ හිත මොනවා හරි දෙයක් පශ්චාත්තාපේ පිටස තියාගෙන ඒ අර මාළුවකට උම්මලකට ටිකක් දැම්මේ නැත්නම් නික රස නැහැනේ. ඉතින් ඒ වගේ පිළිඋඩුවක් දාගන්න. දාගෙන ඒක ගැන විතරයි කතාව. ඉතින් ඒ නිසා පශ්චාත්තාපයේ මානවයිති වාසිකමක් නෙවෙයි. මානවයිති වාසිකම් වෙන්නේ මේ සතිය පිහිටවන එක. ඒක ගැන අපි හයියෙන් කතා කරමු. අරක පිට වෙනවයි ඒක හොඳයි කියලා පරණ ණයක් ගෙවන අවස්ථාවක් වශයෙන් කල්පනා කරන මිසක්ක ඒක ගැන වැඩි විස්තර ලියන්න යන්න එපා. හිත නරක කරගන්න නැතුව ඉදිරියට යන එකයි තියෙන්නේ. අවසරයි ගරුතර හාමුදුරුවන් වහන්සේ සක්මන් භාවනාවෙන් පමණක්ම කෙනෙකුට නිවන් අවබෝධ කළ හැකිද? පින් සිදු වේවා. බලමු ඉතින් තා තියෙනවා දවස් දෙක තුනනේ. පින්වත් නායක හිමියනි, දවල් 12ත් දවල් 12න් පසුව රටඉන්දි වියලි මුද්‍රස්පලම් වැළඳීම සුදුසුද? පහදා දෙන්න. ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා. මම හිතන්නේ ඒ විකාල භෝජන පිළිබඳ ශික්ෂා පදයක මම හිතන්නේ මේ මුද්‍රණය කරලා හෙලි කරලා තියෙනවා එහෙම නේද? නැද්ද එහෙම කොලයක්? තියෙනවා. ඉතින් ඒකේ තියෙන ටික කාලවැය. අපිම අප්පා මේ ඔක්කොම ලයිස්තු හදාගෙන ගියාම මට හොම්බෙක් යන්න තියෙනවා. දැන් දන්නේ නැති පළතුරක් එහෙම ගෙනාවත් එහෙම ආයෙ ලයිස්තු හදන්නේ. මදිද ඔය තියෙන ටික. ඔන්න තියෙන දෙයක් කාලේ යැපෙමු. ඕවා අනවශ්‍ය දේවල් කන්න ගිහිල්ලා ඉවරලා අමාරු වැඩනවා. දැනට හිතා ගන්න කන්නේ හොඳ නැහැ කියලා හිතාගෙන යනවා. අතිපූජනීය ස්වාමින් වහන්සේ වෙනත් පුද්ගලයෙකු විසින් සිදු කරන ලද නිර්මාණ Tamange මෙන් එලි දැක්වීම අදිනාදානා වේරමණී සිල්පදයේ බිඳීමට හේතු වේද? උදාහරණයක් පැරණි ගායකයන්ගේ හා සංගීතඥයින්ගේ නිර්මාණ නව පරපුර විසින් අනවසරයෙන් Tamanගේ මෙන් එලිදක්වා ප්‍රසිද්ධියට හා මුදල් හම්බ කර ගැනීම ආදීන් සොරකමක් සිදුවේද? එය බුද්ධිමය දීපල වංචාවක් යයි මට සිතයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේ නිවනින් සැනසේවා. ඔය මේ ප්‍රශ්න දාන්න එපා. මේ ප්‍රශ්න අයින් කරන එක අපි මම බලාපොරොත්තු වෙන වැඩමුළු සංවිධානයේ මොඳ අපි මෙතෙන් ආවේ මේ කාගවත් යුක්තියක් පැසලන්නවත් ওই තින්දෝ පරණ ගායකයේද අලුත් ගාය අපිට වැඩක් නැහැ. මේ මෙව්වා මේ මේ වගේ වටිනා බෙහුමියක ඉඳගෙන වසුරු වෙලන්න එපා. මම ඒකදී බලිනවා මෑණියන්ටම. රිට්‍රීට් ඕගනයිස් කරලා මෑණියට බලිනවා. අපි මේ සතිය සම්බන්ධ මේ අපේ පුංචි අහිංසක දෙබස රඳව රඳවන්න. ඔයින් ඉවතට යන මොන දේකටවත් අදින්න එපා. එතකොට මම ඉතින් අද නම් ටික නරක වචන කියුනේ නැත්නම් තමයි නංගයතුමුත් හොඳ වචන වචන කියවෙනවා. ඊට පස්සේ මගේ හිතත් සවුත් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කතා කරලා ඉවරලා එයාට කියන්නේ මේ මානවයිජ වාචික පිළිබඳ කොමිෂන් සභාව තියෙන බොරල්ලෙන් බැලලා ආවල් තැන්න ගියාම එතෙන්ට ගිහිල්ලා මේක අහගන්න අනේ අපේ මේ අපේ කුඩා නිවස කඩා විමනොදමන්නේ අනේ බාල ළමුන්නේ අනේ පින්සිතුවන්නේ කියලා ඒ කතා කරලා කියලා දෙන්නේ කෙනාට මේ මානවයිජ වාචික පිළිබඳ නඩු දාන්නේ අතෙන්ට කියලා. ඒ බුද්ධිමේ දේවලද නැද්ද කියලා අපි අංගිකා ප්‍රශ්නේ. අවසාන ලිඛිත ප්‍රශ්නය ගරුතර හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන්හි කියුණා තමාගේ සීලය ලොවට නොපෙන්වා අන් අයගේ සීල් නොසොයා සිටීම මේ නිවන් නිවන් මේ නිවන් මාර්ගට උපකාරී වන බව මට මතුවෙන ගැටලුව නම් අප සමගම සිටින අපේම කෙනෙකු යම් වැරද්දකට හසු වී තිබෙන බව හෝ වරදකට හසු වීමට ඉඩ තිබෙන වේලාවක එම වරද පෙන්වා දීම වරදක්ද යම් අවස්ථාවල පැවිදි වූ අපට ගී අය නිසා අපේ ජීවිත වැරදි මඟකට යොමු වෙන යොමු වෙන යොමු වෙනවා නම් එහිදී එවන් ගිහි අය සම්බන්ධව අප කෙසේ හැසිරිය යුතුද? එවන් අයට කරුණ පෙන්වා දී සුමකට ගත නොහැකි නම් අපේ යහමඟ සිතා එවන් අය ඇසුරෙන් දුරු කිරීම සුදුසුද? අපිවන් පැවිදි අය සඳහා මේ දිවිමඟ අර්ථවත් කර ගැනීමට අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ නිදුක් වේවා. ඔත් මේ අපේ කියන ප්‍රශ්න නිසායි එන්නේ. ඒ නිසා ආර්යයන් වහන්සේලා අපේ කියාගන්න. සත්පුරුෂයන් වහන්සේලා අපේ කියාගන්න. ඒකල ඒ මේ පැත්තට යනවා මිසක් මේ අනික් කට්ටිය අපේ කියාගත්තොත් ඉතින් එද ඉවරයක් නැහැ. මගේ කිව්වත් ඉවරයක් නැහැ. අපේ කිව්වත් ඉවරයක් නැහැ. ඒක නිසා මේ Tamange වැඩේ පැත්තක තියේදී මේ අනුන්ගේ සීනි කිරන්න පටන් ගත්තාම කොන්තර ගතවා විනාශ කරන්න පටන් ගත්තාම හරියට තමයි සුද්ධවන්තෙක් වශයෙන් කවුද අපිට දුන්නේ විනිශ්චය ශක්තිය? තව කෙනෙක් විනිශ්චය ශක්තිය කවුද අපිට දුන්නේ? අපි විහිං පටව ගන්නවා. යේසුස් වහන්සේ ඉන්න තැනක බාලමල්ලි ඇවිල්ලා කියනවලු ස්වාමි දරුවනේ අපේ තාත්තා ඔක්කොම සමසේ බෙදා ගන්න කිව්වා ලොකු අය ඔක්කොම ඉඩම් ටික ගත්තා. ඒ නිසා මට ලොකු අසාධාරණයක් උනේ කරුණාකල යුද්ධය වසලන්න කියලා. ඊයසන් සෑවලු මට කවුද නීතිඥ තනතුරක් දුන්නේ? ওই බාලමල්ලි ඇවිල්ලා අඬන්නේ මේ ශාසනයට ආධාරේවත් යේසුස් වහන්සේ උයි කුට්ටිය කඩගන්නේ. මේ මොකද යේසුස් වහන්සේකට ජග් ගන්න හදන්නේ? කවුරු එනවා කියන මේ මගේ වැඩේවත් කරගන්න විදියක් නැතුව ඉන්නේ මේ අනුන්ගේ යුද්ධය වසලන්නයි. හොඳ වැරදි බලන්නයි මට තියෙන මොකද්ද අයිතිවාසිකම? මමත් නිකම්ම නිකං ගොඩ රැඳලා දාපු නරපණුවෙක් විතරයි. මට කොහෙද කන අනුන් රකින්න තියෙන්නේ. ඒක නිසා බයිබලයේ කියලා තියෙනවා උඹ අනුන් විනිශ්චය කරුවොත් යක්ෂයා උඹ විනිශ්චය කරාවි. අපි මේ විඳවන්නේ අදාළ නැති ශේෂ වලට කියලා විනිශ්චය කරපු නිසා තමයි දැන්වත් අහිංසක යෝග ආචරයක් වෙන්නේ. එහෙම නැත්නම් ඒකට කියන වචනේ මේ නිහතමානී අහිංසක මට කවුරුවත් විනිශ්චය කරන්න කිසිම දවසක දීලත් නැහැ. බුදුරජාණන්සේ මුළු ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධයේ අයිතිවාසිකම කියන වචනේ සඳහන් කරලවත් නැහැ. ඕන තැනක කියවලා බලන්න. ඒකේ මේ අපි සාසනයක් හදාන අපේ කට්ටියක් කියලා හිතාන හොඳ වැරදි දාගෙන මේ කොහෙදෝ යන අනුන්ගේ සීනි කිරන්න හදනවා. අපේවත් ඇඩේ බේර ගන්න බැරි නිසා සතිමත් වෙන්න මේ ප්‍රශ්න දෙකේදීම දෙවෙනි ප්‍රශ්න නම් ඉතින් අර භාවනා ධර්මදේශනට සම්බන්ධ නිසා අපි මත ප්‍රකාශ කරලා ප්‍රශ්න නැහැ. භාවනා කරන්න ගියාම හරියට එහෙම හිතනවා අපි සුද්ධවන්තයෝ අර කට්ටියව බලන්න ඕනේ, මෙයාගේව බලන්න ඕනේ, ගිහියන්ගේව බලන්න ඕනේ, පැවිද්දන්ගේව බලන්න ඕනේ කියලා. Tamange gedettත් මර්ගාතියක් තියෙද්දි ලෝකෙට මොන පරකාසෙද? ඒ කිනෙකුට වැඳලා කියන්න අනේ මට මේ මිලෝ දෙයක් තේරෙන්නේ නැහැ. සාසනයක ඉන්නවනම් ගිහිල්ලා විනයාචාරින් වහන්සේ නමක් හම්බෙලා ඒ විනය කර්ම කරගන්න. ගිහි ලෝකේ ඉන්නවනම් නඩුකාරයෙක් හම්බෙලා ගාන කරගන්න යන මට කිසිම අයිතියක් නැහැ. මම දැන මට විතර ඒ කලාව තේරෙන මිනිහෙක් මුළු ලෝකේ කවුරක්වත් මම දැකලත් නැහැ. මං ෂෝක් එකට දන්නවා අතේ පොල් තෙල් ගාන කොස් කපන හැටි. දන්නවා මේක පොල් තෙල් කොස් කියලා. කටින්ම පොල් තෙල් ටිකක් ගාගත්තට පස්සේ පොල් තෙල් ගාගත්ත අතේ කොස් කිහේ කොහොල්ල ගෑවුණා ප්‍රශ්නයක් නැහැ. මේ අනික් ගොල්ල පුදුමාකාර විදියට මේ හැමදේම අල්ල බදාගෙන සාසනයත් බදාගෙන සීලෙත් බදාගෙන මේ අහිංසක සතියට කිසිම ඉඩක් නැහැ. ඒ නිසා මේක මම හිතනවා ඉතින් මේ Tamange බලාධිකාරිය මොකද්ද කියලා දන්නේ නැතුව අපේ තියෙන මේ දුර්ලකම දන්නේ නැතුව මේ අනුන්ගේ ශේෂ්ඨ වලට හැසිරෙන්න හදනවට කිසිම තෙතක් අනුකම්පාවෙන් සබහා ධර්මයකින්වත් නැහැ. මිත්‍යාදිසික දෙයියෙක්වත් හම්බෙන්නේ නිසා කරුණාකර අහිංසක වෙන්න. නියතමානී වෙන්න කවුරු ඇවිල්ලා කිව්වොත් කියන්නේ මේ මමත් අමාරුයි යන්තම් ගැටේ ගහගෙන ඉන්නේ. මට මේ අනුන්ගේ ඒව බලා ගන්න විදියක් නැහැ. ඉතින් කවුරු හරි කිව්වොත් නෑ උඹ විනිශ්චය කළ යුතුමයි කියලා කන්න රත් වෙන්න දෙකක් ගන්න. බය වෙන්න එපා. ඒ ඌ අපිට මේ දෙන්න හදන්නේ විනිශ්චයකාරකමක් නෙමෙයි හිරදඬුවමක් නෙමෙයි. උඹ මේක කළ යුතුමයි කියලා කවුරු හරිලා කියනවනම් අනතෝ දිින්ද හරින්ද වගේ. මොකද මම පැවිදිනේ උඹලට ඕන ඕන ගන්දරුවන් නලවන්න නෙමෙයිනේ. මම පැවිදිනේ මගේ වැඩේට විනිශ්චය කළ යුතුමයි කියනවනම් දතක් ගැලවෙන්න ගහන්න ඕන. මං පැවිදින හුවට නෙවෙයි මට ඕන නම් මං කරන එක වෙනම දෙයක්. ඒ කවුරුත් එන්න පැංගිලි දික් කරන්න කියලා නැත්තම් මේ ගමනක් යන්න බෑ. මේක නම් එහෙම කන්නේ මේ මේ තියෙන මේ නිකන් අහල යන නගර සභාවේ කුණු එකතු කරන කෙනෙක් ඔය. මම මම ඒත් එක නම් කිසිම අතුරක් පවත්තන්න හම්බෙන්නේ නැහැ එහෙම කෙනෙකුට. මොකද මට කවදාකවත් එහෙම හිතිලා නැහැ. මේ ළඟ ඉන්න මිනිස්සෙක් වැරද්දක් කරුවත් ප්‍රශ්නයක් නැහැ. ඕනේ නම් මට මං ගිහලා අහනවා. නෑ නෑ මට ඕන නම් අමතක කරලා ඉන්න පුළුවන්. ඒ නිසා සතිය කියන වචනේ දන්නේ නැතුව මේ දඟලන්නේ. විපස්සනාව කියන එක දන්නේ නැතුව අයෝ අන්තිම ප්‍රශ්න දෙකම අහලා තියෙන එකටයි. ඒ නිසා කරුණාකරලා මේ අපේ විශේෂීස්ත්‍ය නොවන දේවල් වලට ගිහිල්ලා මේ වටිනා ක්ෂණ සම්පත්තිය නාස්ති කරන්නේ නැතුව ක්ෂණේ උපයගමු. අපිට තියෙන තව විනාඩි 35ක් විතර කාලයක් සක්මන් භාවනාව සඳහා අපි ඊට පස්සේ ඊයින් පස්සේ තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවට. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩවිලේ නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච ජීල දිනාටම තෙරුවන් සරණයි